ඉතින් ඊයේ අපි යම් ආකාරයකට ඉස්සරහින් තියාගත්ත තේමාව වෙන අවිද්‍යාව, මෝහය, නොදැනීම ඉබේ පහළ වෙන එකක් නෙවෙයි ආහාර නිසා ප්‍රත්‍ය සහිතවයි පහළ වෙන්නේ තප්පච්චේතාවෙන් පහළ වෙන්නේ. ඒකේ පූර්ව කෙලවර දැක ගන්න බැරි වුණාට අසවල් දවසේ අවිද්‍යාව ඇති වුණේ කියලා දැනගන්න බැරි වුණාට ඒකත් හේතුඵල ධර්මයක්. ඒ හේතුඵල ධර්මයේ අනුව අවිද්‍යාවට ආහාරය වෙන විදිහට කියනවා නම් මේකට කියනවා ආසන්න කාරණාව කියලා. මොකද්ද කියලා සරුවච්චන් ආංශේ <coughs> කත්තු කම්මිතා ප්‍රශ්නයක් වශයෙන් තමන්ගෙන්ම ප්‍රශ්නය අහලා උත්තර වශයෙන් දෙන්නේ පංචන්නං තිස්ස පඤ්ඤාන්නං නීවරණං තිස්ස වචනීය. මේ අවිද්‍යාවට ආහාර වෙන්නේ අවිද්‍යාවට ආසන්න කාරණා වෙන්නේ පංච නීවරණයි කියන එකයි අපි ඉස්සරහින් තියාගන්නේ. ඉතින් අද ඒ පංච නීවරණ සහ අවිද්‍යාව දෙක අතර තියෙන මේ අන්තර් සම්බන්ධතා. එහෙම නැත්නම් ප්‍රත්‍යুৎপন্ন භාවයේ ඉදප්පච්චේතාවය තීරුම් අරගත්ත කෙනෙකුට මේ පංච නීවරණ ධර්මයන් පිළිබඳව තවත් පියවරක් පස්සට තබලා පංච නීවරණ ධර්මයන් පවා ඇති වෙන්නේ ආහාරයක් සහිතවයි निराහාර වුණොත් ඒවා නැති වෙනවා එහෙමනම් පංච නීවරණයන්ට ආහාර වෙන්නේ මොකද්ද කියලා සරුවචනanse ප්‍රශ්න කළා සරුවචනාංශ මේකට උත්තර දෙනවා දුස්චරිත තුන කාය දුස්චරිත වචී දුස්චරිත මනෝ දුස්චරිත තියෙන කෙනෙකුට දිගටම අර නීවරණ ප්‍රවාහය. නීවරණ ගල්ම නීවරණ මෝදු වෙන ගතිය වළක්ව ගන්න බෑ කිය. එතකොට අද දවසේ මාතෘකාවට අපි දවසේ මාතෘකාවසින් තියන්න බලාපොරොත්තු වෙන්නේ මේ නීවරණ ධර්ම ඇති කිරීමට ත්‍විධ දුච්චර්චයන්ගේ ඇති නපුරු බලපෑම. කෙසේ නමුත් ආධුනික යෝගාවචරයේ මේ සරුවචන් වහන්සේ විසින් බෝ මැඩමුළුදී සාක්ෂාත් කර ගන්නාලාද මේ සරුවචනා ඥාණයෙන් දේශනා කරන දේ තමන්ගේ භාවනාවේදී පරියංක වාසයෙන් සක්මන වාසයෙන් එදිනදා වාසයෙන් කොහොමද අත්දකින්නේ කියන එකට අපි කියනවා ප්‍රායෝගික පැත්ත කියලා අත්දැකීම් පැත්ත කියලා මේ ਸਰවචනංශ විසින් දේශනා කරන නිවර්ණයන්ට ආසන්න හේතුව දුස්චරිතයි කියන එක අපි කියනවා මූලධර්ම පැත්ත කියලා. ඉතින් මේ ධර්ම දේශන අවස්ථාවේ අපි බලාපොරොත්තු වෙන්නේ මේ දෙක අතර තියෙන සම්බන්ධතාව තුළින් අපිට තේරෙන මට්ටමට මේක ජීවිතයට සම්බන්ධ කරගන්න. ඊයේ ඒ අවිද්‍යාවේ තියෙන දෙතෑවර ස්වභාවය අවිද්‍යාව දෙබිඩි රංගපෑමක් රංගපානවා. අපි කියන සමාජ චිත්‍රපට තියෙන ද්විත්‍ය රංගපෑම තියෙන්නේ. එකම කෙනා පුද්ගලයෝ දෙන්නෙක් විදිහට පෙනී හිටින විදිහ ඒකට මේ චිත්‍රපටය හුඟක් ජනප්‍රිය වෙනවා. නළු නිළිය ලෝකේ නැති නිසා නෙවෙයි ඒක කරන්නේ. ඒ <coughs> දෙබිඩි රංගපෑම් ජීවිතේ පවතින දේවල් ඒ චිත්‍රපටය වලින් පේනවායි. ඒක තමයි අවිද්‍යාවත් මිච්ඡාපටිපත්‍ය අවිද්‍යාව අපපටිපත්‍ය අවිද්‍යාව කියලා දෙබිඩි රංගපෑමක් තියෙනවා. එක පළුවක් තමයි ඒකේ අපි මේ මාත්‍රකාවේ විශේෂීෂ්ඨ දාන්නෙම නැහැ. ඒකට කියනවා අපපටිපත්‍ය විද්‍ය. තාම ඒක නොපත් තාම ඒ දැනුම ඇවිල්ලා නැහැ. දෙවෙනි එක තමයි දන්නවයි කියලා හිතාගෙන ඉන්නවා වැරද්දා. ඒකට කියනවා මිච්ඡාපටිපත්‍ය විද්‍යා කියලා. ඉතින් මේ දෙන්න එකතු වෙච්චාම රයිගමයි ගම්පලයි වාගේ මොන විදියෙන් අපි බිම දානවද දන්නේ නැහැ. සාමාන්‍යයෙන් හැම පු탁ඥයෙකුටම සම් විශේෂේෂ්ඨයක් තියෙනවා. සමහරු කොයි තැම්පත් වැඩ කරන දක්ෂයි, සමහර මේෂන් වැඩට දක්ෂයි, සමහර ඉංජිනේරු වැඩට දක්ෂයි. එක එක විශේෂීෂ්ටක් තියෙනවා. ඒ විශේෂීෂ්ටය තුළ ජීවිතත් එක්ක යම් අත්දැකීම් ප්‍රමාණයක් ලබනවා. ඉතින් අත්දැකීම් ලැබපු විශේෂීෂ්ටය තුළ ඒ පුද්ගලයාට ඉස්සරහට වෙන්නේ මේකයි කරන්න ඕනේ මෙහෙමයි කියලා ඒකේ පරිචයක් අත්දැකීමක් බෞද්ධ භාවයක් ලැබෙනවා. නමුත් මෙතෙන්ට විතරයි මම දන්නේ එහාට මම දන්නේ නැහැ කියන එක. මේ ඉම පණින එක සීමාව පන්නන එක කිසිම පෘථග්ජනෙකුට අල්ලන්න දන්නේ නැහැ. මෙච්චරක් නම් මම දන්නවා මෙතනින් එහාට මම දන්නේ කියන එක මායාකාරී. දන්නේ නැති ශේෂ්ත්‍යයක් දන්නවයි කියනවා. දන්න ශේෂ්ත්‍යයක් නොදන්නවයි කියනවා. මේ ීම දන්නේ නැහැ. ඒක නිසා අපි ආරක්ෂක ප්‍රදේශයේ ඉඳලා අනාරක්ෂක ප්‍රදේශයේ කොයි වෙලාවෙ වැඩි තියෙනවද කියන්න දන්නේ නැහැ. මේක හුඟක් වෙලාට ඔලොමල ගති නිසා, තණ්හාව නිසා, මාන්නෙ නිසා, දෘෂ්ටිය නිසා දන්නේ නැති ශේෂ්ත්‍යෙත් දන්නවයි කියන්න පටන් ගන්නවා. දන්න දේවලුත් අමතක කරලා අවුල් කර ගන්නවා. මෙන්න මෙහෙම සතෙකුට තමයි පුත්තජනේ කියන්නේ. ඉතින් සරුවච්චන් වහන්සේ එවැනි පුත්තජන භූමියක ඉඳලා මේ හිතේ තියෙන සම්පූර්ණ හැකියාව ප්‍රභාසර හිතක තියෙන මිනිස්සෙක තියෙන සම්පූර්ණ හැකියාවට ප්‍රබුද්ධ වුණාට පස්සේ පිබිදුනාට පස්සේ අවදි වුණාට පස්සේ උන්වහන්සේට තියෙනවා මේ පෘථග්ජනකෙ තියෙන පටුත්වය නිසා ඊටාම පුංචි කොටසක් දන්නවයි කියලා අල්ලන මගේ විශේෂේෂ්ත්‍රය කියලා අල්ලගෙන මුළු ජීවිතේම ඒකට කඹුරලා කඹුරලා පහඳලා පහඳලා මැරලා යනවා. කවදාකවත් පුතක් කෙනෙකුට දැනගන්න හම්බෙන්නේ නැහැ මනුස්සකම කියන කොච්චර වටින එකක්ද කියලා. දැනගත්තොත් මේ තරම් ඊර්ෂ්‍යා ක්‍රෝධමාන කරන එකක් නැහැ. කරන්න ඕන කමක් නැහැ. ඉතින් ඒ නිසා මේ විශේෂේෂ්ත්‍රය දැනගන්න නම් අපිටන වැඩ අපි තුල වැඩ කරන අවිද්‍යාව දෙතෑවරව වැඩ කරන බවත් යම් යම් ශේෂ්ත්‍ර අපි දන්නේ නැහැ. ඉතින් ඒක දන්නේ නැති බව දන්නවනම් ඒක තමයි ලොකුම පඬිතුකම. දන්නේ නැතුව දන්නවයි කියන්නේ ඊට පස්සේ බුදු කෙනෙකුටවත් අපිට උදව් කරගන්න බැරි වෙනවා. මේක සාමාන්‍යයෙන් නැති කරන්න අපි ඉගැන්වීම කියන වචනේ තමයි ලෝකේ උගන්වන්නේ ලෝකේ තියෙන්නේ හැදෑරීම ඉගැන්වීම. ඉතින් ඒක බොහොම සම්මත ගරු භාවනීය කටයුතු තමයි යමේ කැමකට උගන්වන්නේ. ඒක මොකද අපරිපත්‍ය අවිජ්ජාව ප්‍රතිපත්තියේ නැති කරන්න පුළුවන්. නමුත් ඊට යටින් වැඩ කරනවා මිච්ඡාපටිපත්‍ය අවිජ්ජාවක් නොදන්නා ශේෂ්ඨේ පැහැය වෙන්න ආද. දන්නවයි කියලා අංග වෙන්න අංග උස්සන්න හදනවා. ඒකට බේත් නැහැ. ඔකට කියන්නේ මෝඩකම කියලා. ගමේ සොරේ පිසු කියලාත් කියනවා. ඒකට බේත් නැහැ. ඒකට බෙහෙත් තියෙනනම් තමයි දැනගන්න ඕනේ මේ දන්නේ නැති ශේෂයට ගිහිල්ලා මේ මාතපය විසි කරන්න ගියාම කල්යාණ මිත්‍රෙක් තියා සත්පුරුෂයෙක්ට බුදු කෙනෙකුටත් උදව් කරන්න බැරි බව. ඒ නිසා ඊ타ත්ම නිහතමානී ඊ타ත්ම යටහත් ඊ타ත්ම අවංකව කටයුතු කෙරුවොත් ඒ අවිද්‍යාව බව කඩන්න පුළුවන්. දෙකට දෙතාවර කරුවාම බණ්ඩක කරලා කඩනවා වගේ කඩන්න පුළුවන්. දන්නේ නැති ඉගෙන ගන්නවා. දන්නවා කියලා හිතාන ඉන්නදී යටහත්ව කියනවා මෙන්න මෙහෙම පඬිතුකමක් මයි ළඟ තියෙනවා. අඩුපාඩු මයි ළඟ තියෙනවා. කරුණා කළ මට ආචාර්යත්වයෙන් උදව් කරන්න කියලා මෙහෙම කරගෙන යන්න පුළුවන්. මෙන්න මෙවැනි දෙතෑවර වූ අවිද්‍යාවකට පොහොර දෙන නීවරණ ධර්ම නොමිලේ සැපයෙන් දෝරේ ගලනවා. සතිමත් නැති සෑම චිත්තක්ෂණයකම ඒ නීවරණ ප්‍රවාහයක තමයි අපි පෙඟිලා ගත කරන්නේ. ඒ නිසා ඒක නිතරම අර මිච්ඡා ප්‍රතිපත්‍ය අවිජ්ජා අපටිපත්‍ය අවිජ්ජා කියන එකට පෝෂණය සපේනවා. ඉතින් මේ කිරීම මේක නැති කිරීම සඳහා නැත්තම් මේක මේ කෙටි මාර්ගයෙන් විස්තර කරනවා නම් ඒ නිසා අඩු ගානේ මගේ හිත නිතරම නීවරණ බරිතයි නීවරණ වලට නැමිලා නීවරණ වලට නතු වෙලයි ගත කරන්න කියලාවත් දන්නවනම් මේ නිසා දැනගත්තත් නොදැනගත්තත් අනිවාර්යයෙන්ම සංසාරයට බැඳෙනවා. අවිද්‍යාව වැඩෙනවා. මිච්ඡාපටිපත්‍ය නිසා ඔලොමලකම වැඩෙනවා. අපපටිපත්‍ය අවිද්‍යාව නිසා දැනීමක් ලබා ගන්න බැරි වෙනවා. දැනීම නැති තත්ත්ව කරපත් වෙනවා කියලා අපිට තේරෙනවා අපි ඉන්නේ කොච්චර <clears throat> මේ විවෘත අනාරක්ෂිත තැනක තැනකද කියලා. අපි මේක සාමාන්‍ය ගැමි වචනෙන් නැත්නම් මේ භාෂානික වශයෙන් සඳහන් කරන සංසාර බය කියලා. මේ සංසාරයේ තියෙන අපි අහුවෙලා තියෙන උගුල. මේ සංසාර බය කෙනෙකුට අනිශ්චිතතාවයේ අසරණකම හීනමානය ඇති කරලා මානසික රෝග ඇති කරනවා. සෞඛ්‍ය සම්පන්න පුද්ගලයා මේක සංසාර සංවේගයක් බවට පත් කරගන්නවා. සංවේගයේ තියෙන වේගය කියන ಪದය වේගය තමයි ආධ්‍යාත්මික ගමනට අපිට ඉන්ධන සපයන්නේ. අන්නේ වේගයෙන් අපි කරන්න මේ සංවේගයේ තියෙන වේග කොටස අරගත්තට පස්සේ අපි උත්සාහ කරන්නේ <clears throat> ඒ ඒ වෙලාවේ අපි කොච්චර අවිද්‍යාවකද ඉන්නේ ඒ ඒ වෙලාවේ කොච්චර මොන මොන නීවරණවලද ඉන්නේ කියලා ඒවා දිහා හීනමානයකින් ඉච්ඡාබංගත්වකින් තොරව දැක දැනගන්න උත්සාහ කිරීමක් මේකේ තියෙනවා මේකට සමහර වෙලාවට මේක බොහොම ආධ්‍යාත්මික ප්‍රශ්නයක් මම කියන්නේ කවුද කියලා දැනගන්න එක මම කියන්නේ අවිද්‍යා ගුලියකට මම කියන්නේ නීවරණ අග්ගලයකට පිටුවකට. ඒ නිසා භාවනා කරන්න කරන්න කරන්න Tamante මේ අවිද්‍යාවේ ප්‍රමාණය, නීවරණ වල ප්‍රමාණය දකිනකොට සන්තෝෂයක් නෙමෙයි පහළ වෙන්නේ. ආඩම්බරයක් වෙන්න දෙයක් නෙවෙයි පහන්නේ අනේ මෙතන තියෙන උගුලක ප්‍රමාණය. මම කොච්චර මේ විවේකීව නිදහසව ඉන්නවයි කිව්වට හැම වෙලාවෙම එක්ක කාමච්ඡන්දයට උදව් වෙනවා එක්ක ව්‍යාපාදයට උදව් වෙනවා එක්ක නිදි කිරා වැටෙනවා එහෙම නැත්නම් සැක කරනවා එහෙම නැත්නම් අනාගතය ගැන පශ්චාත්තාප වෙනවා අනාගතය ගැන සැලසුම් සම්පතමින් හිත අවශ්‍ය ගන්නවා අතීතය ගැන පශ්චාත්තාප වෙනවා ඔය මොකක් හරි එක තමයි ව්‍යවෘත වෙන්නේ ආන්න ඒක නැති කිරීමේ අදහසින් හෝ ප්‍රමාණ කිරීමේ අදහසින් තමයි සරුවචනාංශයේ මේ කායानुපස්සනා වශයෙන් මධ්‍යස්ථ අරමුණක සීය පැවැත්වීමේ මේ මධ්‍යස්ථාරමන පැවැත්වගෙන යනකොට මේ නීවරණ කරන බාධාවෙන් මේ නීවරණයන්ගේ රංගණය භූමිකාව අපිට දැක ගන්න පුළුවන්. ඒ නීවරණ භාවනා කරන කෙනෙකුට මතුවෙන්නේ කායික වේදනා වශයෙන් පිටින් එන සද්ද වලට ඇති ද්වේෂයේ වශයෙන් හිතට එන හිතවිලි වශයෙන් නිදිමත වශයෙන් සැක වශයෙන් ඒ විවිධ විදිහට මතුවෙනවා. ඉතින් ඒවා යෝගාවචරය කතා කර කර ඉන්න ගත්තොත් ඉදිරි ගමනක් නැති නිසා කියනවා ඒවා එහෙම තමයි කාගෙත් හැටි මේ නීවරණ ලෝකෙකයි අපි ඉන්නේ නීවරණ පොකුණක හට ගන්න නෙළුමක් වගේ ඒ නීවරණ නැති චිත්තක්ෂණයක් අරගෙන එහෙම නැත්නම් සතිය පිහිටලා අර මධ්‍යස්තරමනේ හිත පවත්තන චිත්තක්ෂණයක් ගත්තොත් එච්චර දෝරේ ගන්න නීවරණ පවා චිත්තක්ෂණ කපන්න පුළුවන් බව අපි තේරුම් ගත්ත විදිහට පළවෙනිම පැලිර තමයි. ලොකුම ජයග්‍රහණය තමයි. ඒතර තියෙන මනුස්සකමේටි මේක යම් වෙලාවක කපන්න පුළුවන්. නමුත් ඒක ඊගා චිත්තක්ෂණේ ආය නීවරණ වලට යට වෙනවා අවිද්‍යාව ඇති වෙනවා. ආන්න ඒ විදිහට කරගෙන කරන කියලා කමක් නැහැ. කලාතුරකින් හරි එක චිත්තක්ෂණයක් හරි මම සතියෙන් ගත කරනවා කියලා ගත කරන කෙනාට ටිකක් ටිකක් ටිකක් ඉදිරියට යනකොට එහෙම චිත්තක්ෂණ එකක් දෙකක් තුනක් එක දිගට පවතින බව දැක ගන්න පුළුවන්. අර වැටි වැටි නැගිටින බබා අඩියක් තියෙනවා වැටෙනවා. එහෙම තතනලා තතනලා තතනලා අඩි දෙකක් තියෙනවා වැටෙනවා. තුනක් තියෙනවා වැටෙනවා. අපි 7යි 7යි කියලා අප්පුඩි ගගා ඒ දරුවා උනන්දු කරනවා. ඒ දරුවගේ ගතියක් තියෙනවා කොච්චර වැටුණත් වැඩි හිටියෙක් මේ වැටුනොත් එimhe අංශභාගය හැදී. එහෙම නැත්නම් මේ මේ භයානක රෝග හැදෙන්න ඉතින් පොඩි එකා වැටෙනකොට මොකක්වත් වෙන්නේ. 탁 ගාලා වදිනවා ආයෙ නැගිටිනවා. ආය වැඩනවා ආය නැගිනවා එන්න එන්න කොඳු වැඩ පෙළ හරියනවා අන්නේ වගේ තමයි මේ සතියත් චිත්තක්ෂණ කීපයක එක දිගට යන්න යනකොට ඒ යෝගාවචරයට පුදුම උනන්දුවක් ඇති වෙනවා දැන් නම් මට ආස්වාද ප්‍රසවාස දෙක තුනක් බලන්න පුළුවන් කියලා ආන්නේම බලන්න ඉන්නකොට ඉන්නකොට යම් වෙලාවක එනවා තප්පර කීපයක් විනාඩි කීපයක් අරමුණටම මූණට මූණ දාලා ඉන්න තත්ත්වයක් එතකොට සතිය සතිය කියලා අපි මෙතන අදහස් කරන්නේ එළඹ පෙළඹෙච්චිටි ගතිය. අරමුණට එළඹ සිටි ගතිය. අප්‍රමාදේ. අන්නේ අප්‍රමාදේ ඉන්නකොට සද්දවලට වේදනාවට හිතිවලට පනිනව වෙනුවට ඉස්සරහින් තියාගත්ත ආනාපානිය හෝ වම දකුණ වශයෙන් මේ කරන සක්මන හෝ සමාරු කරන මේ උදරේ පිම්බීම හැකිලිම හෝ මූණට මූණ දාලා හිටිනවා. ආන්නේ මොන නුර දාලා හිටනකොට මගේ හිත සද්දක නෙවෙයි වේදනාවක නෙවෙයි හිතවිල්ලක නෙවෙයි ප්‍රස්වාසෙ නෙවෙයි ආස්වාසයේමයි කියලා කැඳේ ගල බෙරෝ වගේ විශ්වාසය ඇති වෙනවා. ඊට පස්සේ ප්‍රස්වාසය එන වෙලාවේදී මගේ එක හිතවිල්ලක් නෙවෙයි මේ තියෙන හිතවිල්ලක නෙවෙයි සද්දක නෙවෙයි වේදනාවක ආස්වාසෙ නෙවෙයි ප්‍රස්වාසයේමයි කියලා කැඳේ ගල බෙරෝ වගේ එනකොට දැන් යෝගාවචරයට තේනවා පයින් හිටගෙන ඇවිදින්න පුළුවන් විතරක් නෙවෙයි වැටෙන්නේ නැති බවත් විශ්වාසයක් එනවා. මෙන්න මේක ටිකක් දිගට යන වෙලාවක් එනවා. මේ ආස්වාසේ ප්‍රස්වාසේ නෙවෙයි. මේ ප්‍රස්වාසේ ආස්වාසේ නෙවෙයි කියලා හොඳට විස්තර දැනගත්තාම අපි කියනවා අරමුණට කිඳා බහිනවා කියලා. අරමුණේ নিমগ্ন වෙනවයි කියලා. ආන්නේ নিমগ্ন වීම තමයි සතිය ප්‍රධානම ලක්ෂණය. ඊට පස්සේ අරමුණේ নিমগ্ন වෙනකොට ඒකෙන් කර දෙන කෘත්‍යයක් තියෙනවා. දහසකුත් Taman ඉදිරියට එන වේදනා හිතවිලි මගාරවල ආස්වාසයටම ගිහිලා නැවත නැවත වදිනවා. ප්‍රස්වාසයටම ගිහිලා නැවත නැවත වදිනවා. ඒකට කියනවා විෂයාභිමුඛ භාව පච්චපට්ඨාන කියලා. අවශ්‍ය භාවනා අරමුණටම අභිමුඛ කරනවා. මේ අභිමුඛ කිරීම බොහෝම තාක්ෂණික වැඩක්. ඒ වගේම විශාල දෙයක් විනිශ්චය කරන වැඩක්. උදාහරණයක් වශයෙන් කියනවා ණයයි මුගටියයි රණ්ඩු කරනකොට ණයා තමන්ගේ කඳ ගල් කොලකට හේතු කරගෙන පෙනේ වැඩ කරනවා ඉතාමත් ප්‍රදක්ෂව මුගටියා පයින් පයින් පැත්තට පෙනේ හරවනවා. ඒ තාක්කල් ණයා බේරෙනවා. මුගටියා බලන්නේ පිටිපස්සෙන් ඇඟට කොටින්න නැගලා පිටිපස්සෙන් එන්න පුළුවන් වුණොත් එක පාරෙම පෙනේ කපලා දානවා. ඒ නිසා නයාගේ පණ තියෙන්නේ මුගටියාට බොණ දෙනකන් තමයි. ඇතයි සිංහයාගේ සටනෙනොත් ඇතාට සිංහයා මේචල් කරගන්න ආම්බම් කරගන්න වාංගු කරගන්න පුළුවන් වෙන්නේ ඉස්සර දුණු දුණු පමණයි. මොකද ඇතාගේ දක්ෂ කර්මණී කොටස හොඳේ පමණයි. පිටිපස්ස පැත්ත මැටි කුලිය වගේ. ඒකට සිංහයා නැග්ගොත් කුඹස්තලේ පළනවා. නිසා ඇතා කරන්නේ මේකට වුණ දෙනවා. නිට්ටරෝම සිංහා පයින් සිංහා බොහොම සූක්ෂමයි. යෝසුලුයි. පයින් පැත්තට මුණ දෙන තාකල් ඇතා අරසා වෙනවා. ඒ වගේම ඒ සත්‍ය ගැන කතා කරනකොට ඥානපෝනික ස්වාමීන් වහන්සේගේ පොතේ සඳහන් කරලා තියෙනවා මේ මේ මේ මේ කියන කාරණාම තීව්‍රකරනද අපි සෝහනක් කරා රෑ කරවල යන එහෙනම් හිත ගැස්සිච්ච බයක් ඇති වෙලාවක අපේ හිත සම්පූර්ණ අන්දමන්ද වෙනවා හීන දාඩිය දානවා නැති යක්කු වෙන්න පටන් ගන්නවා බය වෙච්ච හිතට නමුත් මේ යක්කුත් එක්කම බිස්නස් කරන කට්ටඩිය જાතිකුත් තියෙනවා අපි මේ තෝරන යන්න බය වුණාට මේ මිනිස්සුගේ වැඩේම යකදුරු කම්මයි කරන්නේ යක්කුන්ට ඇදුරුකම් කරනවා මේ යකදුරා යක්කුන්ට බය නැති වෙන්න එකම කාරණාව තමයි ඉදිරියටපත් වෙච්ච යකාගේ නම කියලා කතා කරන එක ඕනම යකෙකුට නම කියලා කතා කරොත් ඒ යකාගේ බල බිඳෙනවා කියනවා. දුවන්න ගියොත් එළවන. යකාට බය දිව්වොත් යකත් අරන් තමයි දුවන්නේ. මූණ දුන්නොත් මොනම යකෙකුට යක්කු බොරු කියන්නේ නැහැ කියලා කතාවක් තියෙනවා. ඔබ දීරි මැසිනා කියලා ඇහුවොත් දීරි මැසිනා දීරි මැසිනා ඔව් කියනවාමයි. කියපු ගමන් එයාට බල බින්දිනවා. ඒ වගේ ඕනම ක්ලේශයකට ඕනම අරමුණට මූණ දුන්නොත් මූණ දීපු අරමුණ මේචල් වෙනවා. ගැටුනොත් අරමුණට ජයයි. නොගැටි මුණ දුන්නොත් ඒක තමයි අපි සත්‍ය කියන්නේ විෂයාභිමුඛ භාව කියලා කියන්නේ අභිමුඛ විෂය කෙලින්ම මුණ දෙන ගැතිය. මේක හරි ප්‍රෞඩත්වයක්. මේක හරි අරසාවක්. මේ සටන් උපක්‍රමයක් මේ කරන්නේ. ආන ඒක තමයි සතියේ ලක්ෂණය. එතකොට <clears throat> මේ විදිහට එනේන අරමුණ දැනගෙන එනේන අරමුණට මේ ආස්වාසිය මේ ප්‍රස්වාසිය කියලා වෙන් කළ බල බල ඉන්නකොට ඒ දේ ඒ ඒ කටයුත්තට අපි වීඩියෝ දවන්න ඕනේ සතිය මෙහෙවන්න ඕනේ ඒ මෙහෙවෙනකොට තමයි තේරෙන පටන් ගන්නවා දැන් නම් ඉස්සරහට එන චිත්තක්ෂණෙත් ආස්වාසිය අල්ලන්න පුළුවන් ඊගාගේ ප්‍රස්වාසිය අල්ලන්න පුළුවන් දැන් වම අල්ලන්න පුළුවන් ඊගාගේ දකුණ අල්ලන්න පුළුවන් කියලා පෙරදක්මක් එන්න පටන් ගන්නවා ආහනේ පෙරදක්ම එනකොට තමයි ආරසාවක් වැටෙනවා දැන් නම් හිත නීවරණ වලට යට වෙන්නේ නැහැ අඩු ගන්න මේ කියන ඉස්සර චිත්තක්ෂණේ මට අනිවාර්යයෙන්ම ආස්වාසේ ඉන්න පුළුවන්. මට ප්‍රස්වාසේ ඉන්න පුළුවන් කිය. ඒ ආස්වාස ප්‍රස්වාසය ඇඳුරුම්කමක්, සුබදකමක්, මිත්‍ර ස්වරූපයක්, දන්නා කෙනෙක් වඩපත් වෙන්න පටන් ගන්න. ඒ වගේම ලොකු ආරස්සාවක් බව තේරෙනවා. ඒ නිසා ඒකට කියනවා ආරක්ක පච්චපට්ඨාන කියලා. ඒ වගේම අභිමුඛ විශේෂ නිසා මේ සත්‍ය මේ ආස්වාසය මේ ප්‍රස්වාසය කියලා දන්න නිසා ආස්වාසයෙන් ප්‍රස්වාසයේ වෙන්කොට ගණන ගැනීම කොච්චර සියුම්ම දන්නවද කියනවනම් සම්මෝසාවක් එන්නේ මේ ආස්වාසයේද මේ ප්‍රස්වාසයේද කියලා. අන්දවන්ද බවක් එන්නේ. දන්නවා ආස්වාසයේ මෙන්න මේ මේ ලක්ෂණ තියෙනවා මම දැකලා තියෙනවා ප්‍රස්වාසයේ මේ මේ ලක්ෂණ තියෙනවා මේ ආස්වාසයේමයි මේ ප්‍රස්වාසයේමයි කියලා දෙක වෙන් කරන්න පුළුවන්. මේක හොඳට පැහැදිලි වෙන්නේ මේ කියන කාරණාව මේ අසම්මෝස රසය තේරෙන සක්මන් කරනකොට වම තිනකොට වම දකුණ තිනකොට දකුණ වම දකුණ කීක යනකොට වෙලාවක එනවා නිකන් ගිරවෙක් වගේ කිව කිව යනවා නමුත් දකුණ තිනකොට වම කියලා කියනවා වම තිනකොට දකුණ කියලා කියනවා යාන්ත්‍රිකව මෙනෙහි කරාට හිත තියෙන සද්දෙක හිත තියෙන වේදනාවක් එතකොට සම්මෝසාවක් තියෙනවා ඒ කියන්නේ සතියට උත්සාහ කරලා පිහිටලා නැහැ සතිය හරි ගිහිල්ලා නැහැ සතිය පිහිටියා නම් දෙන කෘත්‍යය තමයි කිසිම සම්මෝසාවක් නැ මේක ආස්වාසිය ආස්වාසිය බව දන්නවා ප්‍රස්වාසිය ප්‍රස්වාසිය බව දන්නවා සද්දය සද්දේ බව දන්නවා වේදනා වේදනා බව දන්නවා මේ නිසා මේ මූල කර්මස්ථානද එහෙම නැත්නම් අතුරු කර්මස්ථානද කියලා හොඳට දැක දැන ගන්න පුළුවන් ශක්තිය තියෙනවා මෙන්න මේ තරමට සතිය වැඩෙන්න නම් ඒ යෝගාවචරයට ගත්ත මූල කර්මස්ථාන විනාඩි 10ක් 15ක් 20ක් 30ක් එක දිගට සතිය පවත්වාගෙන යන්න පුළුවන් තත්යක් එනවා මේ විදිහට එකම අරමුණේ බොහෝ වෙලා හිත පවත්තන්න පවත්තන්න නීවරණ ධර්මයන්ගේ බලබිදීමක් සිද්ධ වෙනවා. ආහාර අඩුවීමක් සිද්ධ වෙනවා. කෙන්චි වීමක්, කෙට්ටු වීමක්, මිලාන තත්ත්වකටපත් වෙනවා. ඒතර යෝගාවචරය තුළ කාමචන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච, කුක්කුච්ච, විචිකිච්ඡා කියන මේ නම් වලින් සඳහන් කරන මේ නීවරණ නිවර ආවරණ කර ධර්ම දුර්වල වෙන්න වෙන්න වෙන්න සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන ඉන්ද්‍රිය ධර්ම වල ඉසේස වීමක් සිද්ධ වෙනවා. හොඳ පැත්තේ ඉස ඊට ඔසවනවා. නීවරණ දුර්වල වෙනවා. ඉතින් මේක සඳහා බොහෝ වෙලා අරමුණට මුණ දෙන එක තමයි ආධුනිකයා කරන වැඩි. මෙහෙම කරගෙන ගියාට පස්සේ මේකටත් වඩා යාදෙන පෙරලියක් ඇති වෙනවා. මේ කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්දච්ච කුක්කුච්ච කියන ආව මේ නීවරණයන්ට මේ අවිද්‍යාවට පොහොර සපේන නීවරණ වෙනුවට ධානයක පවතින තෝනේ ධානාංග හිතේ පළපදියම් වෙන්න පටන් ගන්නවා. මේක වෙන්නේ අර වගේ අරමුණත් එක දිගට ඇසුර පවත්නකොට. මේ ධානාංග වශයෙන් ප්‍රසිද්ධ වෙලා තියෙන විතක්ක ਵਿਚාර පීති සුඛ ඒකග්ගතා කියන ධර්මතා පහක්. මේක සාමාන්‍ය සමත භාවනා ක්‍රමයෙන් තමයි බොහොම විශිෂ්ටව උගන්වන්නේ. නමුත් මේ අපි මේ යන්නේ එකේ උනාත් එකෙන් පරෝජන ගන්න පුළුවන්. විශේෂයෙන්ම අපේ ඔය අපවත් චනායක ස්වාමීන් වහන්සේ මේවා පිළිබඳව හොඳට විග්‍රහ කරලා දීලා පොත්පත්වල ලියපු නිසා ඒ වගේ මූල ධර්ම ධර්ම තියෙනවා නම් බහුසුත භාවයේ භාවනාදී පව මේක අත්දකින්න පුළුවන්. ඒ මොකද්ද? අපේ හිත කාමච්ඡන්දයට වැටෙන්නේ විවිධ කාම අරමුණු දිගේ රූපෙන් සද්දෙට සද්දෙන් ගන්ධෙට ගන්ධෙන් රසයට රසයෙන් පහසට පහසෙන් හිතවිලි වලට කිසිම චාරයක් නැතෝ කිසිම න්‍යාය පත්‍රකින් තොරව පණින පැනිල්ල පිස්සු වඳුරෙක් වගේ කියලා තමයි සරුවත් chance මතක් කරලා තියෙන්නේ. මේ කාමච්ඡන්දය පිරිසිදු වතුරකට වර්ණයක් මිශ්‍ර කරා වගේ. රූපෙත් ලස්සනයි, සද්දෙත් හොඳයි, ගඳත් හොඳයි, රසත් හොඳයි, පහසත් හොඳයි ඔක්කොම ආස්වාද කර කර කෝකින් කෝකට පයින්වල කියලා දන්නේ නැතිකම කාමච්ඡන්දේ නම් භාවනා කරනකොට වෙන්නේ එකම අරමුණකට ඒකාග්‍ර වීම කාමච්ඡන්දේ අනිපැත්ත. එතකොට මේ අරමුණු ලක්ෂ ගණන් තිබුණත් නැවත නැවතත් එකම අරමුණකට පයි නගින්නේ හිත. එහෙම නැයකට කියන ඒකාග්‍රකම කියලා නැත්නම් සමාධිය කියලා. ඒකේ ප්‍රතිපක්ෂ ධර්මය තමයි කාමච්ඡන්දය. කිසිම අරමුණක චිත්තක්ෂණ දෙකක් හිටින්නේ අරකින් මේකට මේකෙන් මේකට පැන පැන යනවා පිස්සුවැඳිච්ච වදුරෙක් වගේ. ඉතින් මේක යෝගාවචරය පැත්තක තේරුම් අර ගන්නවා. අරමුණු රාශි තිබුණාට, සද්ද තිබුණාට, වේදනා තිබුණාට, හිතවිලි තිබුණාට එන්නකොටම ආස්වාසිය දකින්නවා එනකොටම ප්‍රස්වාසිය දකින්න ඒකට සාදර වෙනකොට ගරු කරනවා ප්‍රධාන අමුත්ත විදියට සලකමින් යන්න පටන් ගන්නකොට තේනවා හිත ඒකාග්‍ර වෙනවා වැඩි කාමච්ඡන්ද විශේෂ ව්‍යාවෘත වෙනවා අඩුයි එතකොට ව්‍යාපාදේ කියලා කියන්නේ නුරුස්නා ගතිය නොයවසනාසුළු ගතිය සතුටුමදි ඒ වෙනුවට ධානාංග වලට යනකොට ප්‍රීතිය පහළ වෙන්න පටන් ගන්නවා. අනේ කවදාකවත් නැතුව මට අරමුණේ විනාඩියක් දෙකක් දැන් ඉන්න පුළුවන්. හුස්මක් එන්නේ ඉස්සෙල්ලා මට දැන් මේක අල්ලා ගන්න පුළුවන්. මේ ආස්වාසයනේ මේ ප්‍රස්වාසයනේ ආස්වාසේ වුණත් එන්නකොටම එලෙපසිටි 100න් හිටියොත් ආස්වාසේ පෙළ ගැහෙන හැටි වැටෙනවා. ප්‍රස්වාසයත් එන්නකොටම එලෙපසිටි සතිය හිටියොත් අප්‍රමාද වුණොත් වටහා ගන්න පුළුවන් කියලා සියුම් ප්‍රීතියක් එන්න පටන් ගන්නවා. මේ ප්‍රීතිය අර ව්‍යාපාදයේ කියන ද්වේෂයට ප්‍රතිපක්ෂව නැගී හිටන සෞඛ්‍ය සම්පන්න ධානාංගයක් විදියට. ඊට පස්සේ තීන මිද්දය. තීන මිද්දය කියලා කියන්නේ ආරමුණ විශේෂයි වැඩ කරන හිත අයිස් පෙට්ටියකට දා බටර් ටිකක් වගේ ගුලි ගහනවා මිදෙනවා. කර්මන්නේ නැහැ. ඒක අරගෙන පාම්පෙත් එක ගාන්න බෑ ස්ප්‍රෙඩබිලිටි නැහැ. ගුලි වෙලා. ඒ වෙනුවට අරමුණ මෙනෙහි කරන හිත මේ ආස්වාසයක් ආස්වාසයක් කියලා මෙනෙහි කරනවා විශ්ව ප්‍රසවාසයක් ප්‍රසවාසයක් කියලා මෙනෙහි කරනවා අරමුණට කොච්චර ශීඝ්‍රයෙන් ආස්වාස ප්‍රසවාස වෙනස් වුණත් එක එක වෙන් කරලා මෙනෙහි කරනකොට ඒ චෛතසිකට අපි කියනවා විතක්කය කියලා සෞඛ්‍ය සම්පන්න චෛතසිකයට එතකොට නිදිමත එන්න බෑ ඒ නිසා නිදිමත එනවනම් අපි කියනවා අරමුණ ළඟ ළඟ මෙනෙහි කරන්න කියලා දැන් මෙනෙහි කිරීම ඉබේ සිද්ධ වෙනවා නිදිමතක් පලාතක පේන්නේ නැහැ නිදිමත කියන්නේ කර ඇරලා හිත සීතල වෙලා ගුලි වෙලා මුළු ගැන්නේ නේද හැංගෙන එක. විතක්කේ පාවිච්චි වෙනවා නම් එහෙම වෙන්නේ නැහැ. අරමුණත් එක්ක අරගෙන යනවා. ඒ වගේම සැකය මම මේ අරමුණ දැන් හුව දෙන කමටහන් සුද්ධ ගන්න ගියාම කියනවා මෙහෙම මෙහෙම වෙන්නේ සවන්ත මං යන පාර හරිද? කොච්චර කෙරුවක්වත් යට තියෙනවා සැකයක් මට හරි ගිහිල්ලාද මේ තියෙන්නේ වැරදිලාද කියලා. ඒක නැවත නැවතත් කියන්න කියන්න කියන්න සැකේ මරනවා. ඒකෙලේ ඒකට තවත් හේතු කරගන්නවා. දැන් මෙහෙදි නම් ස්වාමීන් වහන්සේ ඉන්නව අහගන්න අපි දැන් ගියාන් පස්සේ මොකද කරන්නේ? අපි දැන් රස්සාව කරනකොට මෙටීරිය ප්‍රශ්න ඒකට මොකද කරන්නේ? මේ ලස්සනට භාවනා කරන වෙලාව. ඒ වෙලාවේ එන්න තියෙන ප්‍රශ්න වර්ගයක් ඔළුවේ දාගෙන ඉතින් අර මේ මොහොතත් කෙලස ගන්න. මේ සැකයකට පොහොර දාන බවක් දන්නේ. මේක පඬිතුකමක් කියලා හිතන්නේ. නමුත් මේ සැකය යටපත් වෙනකොට සුඛයමත් වෙනවා. අම්මා අප්පා කිරි දීපු කාලෙවත් නැති විදියට මට දැන් ආස්වාසේ ප්‍රස්වාසේ යහ දෙන්න දෙන්න ආධ්‍යාත්මික පිටකොන්ද වැඩෙනවා. සමහරවිට මම මේකෙදී කියනවා ආස්වාසේ ආස්වාදයක් වෙන්න පටන් ගන්නවා. මේක හුස්ම රැල්ලක මුළු නිවනම තියෙනවා. මේ ඉඳ තියෙන එකට මොකටද සැක කරන්නේ මේ හම්බෙච්ච එක මදයි. කියලා සැකයට ඉඩ දෙන්නේ නැතුව මේ හරි වැරදුනා වැරදිච්චාවයි. මම දැන් සීලෙකනේ ඉන්නේ. සතියනේ ඉන්නේ වෙන දෙයක් වෙච්චාවයි කියලා සුඛේ ඉන්න පටන් ගන්නවා. ඒ වගේම උද්දච්ච කුක්කුච්ච කියන අනාගතය ගැන කුලප් වෙන ගතිය අතීතය ගැන පශ්චාත්තාප වෙන ගතිය වෙනුවට විතක්ක ਵਿਚාර පීචි සුඛ ਵਿਚාරේ එන්න පටන් අර ගන්නවා. ඇත්තටම හරියට මට කියනවා නම් පටලවල ਵਿਚාරේ වෙන්නේ සැකේ වෙනකොට. සැකේ වෙන විචාර බුද්ධිය එනවා. අනාගතය ගැන පශ්චාත්තාප වෙන නිසා අනාගතය ගැන තැවීම වෙනුවට කුතුහලයේ දනවන එක වෙනුවට සුඛේ ඉන්න පටන් ගන්නවා. ඒ නිසා අර නරක පිළිකා කුෂ්ඨ රෝග පහක් නැති වෙලා කොහොම සාන්ත දාන්ත මේ නීවරණ ධර්ම වෙනුවට ඇති වෙන ධානාංග පහක් ඇති වෙන්න පටන් ගන්නවා සාමාන්‍ය සමත භාවනාදී ප්‍රථම ධානයට සමවදිනවායි කියලා කියන්නේ මේ පහ හොඳට ප්‍රකට වෙලා රජ වෙනවා. එතකොට නීවර ධර්ම ඒ තරමටම තලාවබනවා. ඒ தත්ත්වේ ඉන්න තාකල් ප්‍රථම ධානය කියනවා. මෙන්න මේකෙන් තොරතුරු අරගත්ත අපේ ලොකු ස්වාමීන් වහන්සේ විශේෂම පටිසම්භිදා මාර්ගයේ තොරතුරු එකතු කළා කියනවා. භාවනා කරන විපස්සනා සමත දෙකටම ගැලපෙන සමාධිය තියෙන කෙනාට ලකුණු 6ක් දැක ගන්න පුළුවන්. ඒ ලකුණු 6 දන්නවනම් හිතා ගන්න හිත උපචාර මට්ටමට සමාධිය ඇවිල්ලා තියෙන නැත්නම් ඒක දැන් අර්පණා මට්ටමට දියුණු වෙන්න හදනවා. ඒ කියන්නේ gediyeට කිරි වැදිලා තියෙන දැන් ඒක ඉදෙන්නයි හදාන්නේ. gediye විලිකුම් වෙන්නයි හදාන්නේ. තම gediye වැටෙන මට්ටමට නෑ. අනේ ඒක පෙන්වනකොට කරුණු හයක් ඇති කරුණු හයක් අභාවය පෙන්නනවා අතීතානුධාවනං චිත්තං නැහැ අනාගතයට දුවන අතීතය ගැන පශ්චාත්තාප වෙන හිත නැහැ අනාගත පටිකංකන හිතත් නැහැ මත්යේදී මම මෙහෙම මෙහෙම කරනවා කියලා හිත අවුස්සා ගැනලිත් නැහැ හොඳටම වර්තමාන හිත හිරිනවා එනින ආස්වාසයට ප්‍රසවාසයට එළඹින්න. ඒතර අතීතය අනුධාවනය කරන ගතියක් හෝ පශ්චාත්තාප වෙන ගතියක් අනාගතය ගැන තිගැස්ම හෝ අවිශ්වෙන ගතියක් නැහැ. හොඳටම තමන්ට තේරෙනවා දැන් මේ දෙකම නැහැ කියලා. අත්දැකීමම තියෙනවා. ඒ වගේම ලීනං චිත්තං උද්ද ලීනං චිත්තං කෝසජ්ජානපජිතං අතිපග්ගහිතං චිත්තං වික්ඛිතං කියන විදිහට මගේ හිත ඇකිල්ලා ඇකිල්ලා හීතල වෙලා නින්දට වැටෙන්න දඟලන ගතියක්වත් නැහැ. ඕනට වැඩි ඇවිස්සලා මීමැසි පොතියක් ඇවිස්සලා ගියා වගේ හිත හැඟුම් විසිරුවා යන ගතියකුත් නැහැ. හරියට සමබරව අවශ්‍ය කරන ප්‍රමාණයට වීර්යය තියෙනවා. කුසීත වෙලා නිදිමත වෙලා හැංගිලත් නැහැ. හිත ඇවිසිලත් නැහැ. ඒ වගේම මේ භාවනා කරන අරමුණ මත රාගය හෝ ආසාව ඇති වෙලා ප්‍රේම කරන ගතියකුත් නැහැ. යන්නේ මේ ආනාපාන කරගෙන ඉඳලා හොරට නිවන් දකින්න පුළුවන් වෙන්නේ අපේ පළවලේ කට්ටිය ගිහිල්ලා මේ වෙලාවේ මොකකට රසාවක් කරනවා ඇති අපි විතරක් ඇවිල්ලා භාවනා මධ්‍යස්ථානල අපරාධ කාලේ නාස්ති කරනවා කියලා ආනාපාන පිළිබඳ අකමැත්තකුත් නැහැ ආනාපානට ප්‍රේම කළා රාගය ඇති වෙන්නේත් නැහැ ද්වේෂ කළා තරහ කරගන්නෙත් නැහැ සාමාන්‍ය මට්ටම යනවා මෙන්න මේ ලකුණු 6 නරක පැති යුගල තුන තුන අයින් වුණාට පස්සේ යෝගාචරයට කඹේ යවිදින කෙනෙක් වගේ මේ තනියේ දණ්ඩක යන කෙනෙක් වගේ තීරණ සමබර භාවයක යන්න පුළුවන් කියලා. ආන්නේ ඒ වෙලාවට එනකොට ඒ යෝගාවචරය තීරෙනවා කොච්චරක් දුරට මෙනෙහි කරන්න ඕනද කොච්චරක් දුරට අරමුණට යන්න ඇරලා බලන් ඉන්න ඕනද කියලා. ඕනට වැඩි මෙනෙහි කරන්න ගියත් සමාධිය කැඩෙනවා. යන්නලා බලන් හිටියොත් නින්දට වැටෙනවා. මෙන්න මේ දෙක මැද හරියට සමතුලිතතාවයේ තදුපග විරිය වාහනතා කියලා අවශ්‍ය වීර්ය ප්‍රමාණය වැටේනවා. ඒ වගේම ඉන්ද්‍රියාණං ඒක රසතා. මේ වෙලාවේදී සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා කියලා ගත්තර ඉන්ද්‍රිය ධර්ම පහම නන්නත්තර වෙලා පස් පොලකට අදින්න නෙමෙයි. ඔක්කොම එකතුලා එක තැනකට තල්ලුව දෙන්න පටන් ගන්නවා. දැන් දන්නවා මේ මං ගත්ත මූල කර්මත්තානේ මට ගැළපෙනවා. දැන් ඉස්සරහට යනවා. ඒක නිසා එnde end end මේක දිගේ යන්න ඕන කියලා අර ඉන්ද්‍රිය ධර්මත් එක රස වෙනවා. ඒ වගේම ඉන්ද්‍රියන් අතර මේ සද්ධාව සහ ප්‍රඥාව ගලපන්න වෙනවා. ශ්‍රද්ධාව වැඩි වුණොත් එන හැමදේම අදහන්න ගන්නවා. ප්‍රඥාව આવොත් හැමදේම විවේචනය කරන්න ගන්නවා. ශ්‍රද්ධාවයි වීර්යයි ශ්‍රද්ධාවයි සම ප්‍රඥාවයි සමබර කරන්න වෙනවා. වීර්යයි සමාධියයි සමබර කරන්න වෙනවා. සතිය වඩන්න වෙනවා. අන්න වගේ ඉන්ද්‍රියන්ගේ සමබර භාවය හරියට අශ්වය පස් දෙනෙක් යදපු රතේක යන රතාචාර්යවරයා අශ්වය රතේ මැද පාරේ හරියට පාරෙන් පිටපයින්ට දෙන්නේ නැතුව මෙහෙවනා වගේ මෙහෙවන්න පුළුවන් ගතියක් තේරෙන පටන් ගන්නවා. කීකරු වෙනවා. මෙන්න මේ தත්ත්වයට යනකොට ඒ සමත භාවනාව හෝ විවා විපස්සනා භාවනාව හෝ විවා යෝගාවචරයට තමා වශයෙන් තීන්දුවක් කරගන්න පුළුවන් වෙනවා දැන් නම් නීවරණ බාධාව අඩුයි කියන. හුඟක් වෙන්නේ මේක නෙවෙයි. හුඟක් වෙලාවට වෙන්නේ අතීතයට හිත දුවනවා එන්න එන්න වැඩි වෙනවා. අනාගතයට හිත දඟලනවා දැන් මේ මේකෙන් ගිහිල්ලා මම මොකද කරන්නේ කියලා. එහෙම නැත්නම් හිත සද්ද වේදනා මොනවාක්වත් නැතිලා නින්දට වැටෙනවා. නැගිටලා බලනකොට විනාඩි 10ක් 15ක් ගත වෙලා මොනක් වුණත් දන්නේ. මේ නින්ද එන්නේ දත එකක් වුම් බඩ එකක් වුම් කොන් දෙකක් වුම් වේදනා සද්ද මොන්නම දෙයක්වත් නැද්ද සියල්ලම හරි ගියාට පස්සේ අවුරුදු ගානකට පස්සේ හම්බෙච්ච වීගේ හම්බෙච්ච ගාන නින්දට වැටෙනවා. ඒක නිසා නින්ද භාවනා ජීවිතයේදී කතා කරන්නේ තමන්ගේ වස්තු හොරකම් කරන හොරෙක් වගේ. නිින්දට යන්නේ ලෙඩක් නැති වෙලාවට. පිට බාහිර සද්ද නැති වෙලාවට මොනම දෙයක් නැතිලා නිින්දියක්. එහෙම නැත්නම් මේ පරියන්කේදී දැන් සෝවාන් වෙන්න ඕන දැන් නිවන් දකින්න ඕන කියලා ඕනට වැඩි තටවන්න ගිහිල්ලා ආයෙ හිත අවශ්‍ය ගන්න. එහෙම නැත්නම් අරමුණට රාග කරනවා නැත්නම් ද්වේෂ කරනවා. ආනේ මොනව හරි දෙයක් Tamange ජීවිතයේ භාවනා කරනට නැවත නැවතත් දිගින් දිගට භාවනාවේ කැඩීමක් සිදු වෙනවා ආරයකට කැඩීමක් සිදු වෙනවා නම් මේ සූත්‍රයේ හැටියට සරුවඥාණන් සඳහන් කරන මේ විදිහට අතෝරක් නැතුව නිවා නීවරණ බාධා කරන දුෂ්චරිතයන්ගෙන් ගහන කෙනෙකුට කියලා. ඒකේ එක්ක කාය දුෂ්චරිත වගේක් තියෙනවා එහෙම නැත්නම් වචී දුෂ්චරිත වගේක් තියෙනවා නැත්නම් මනෝ දුෂ්චරිත වගේක් තියෙනවා. ඒ විදිහට භාවනාවට කැමැති ගරු කරනවා නම් කොච්චර කෙරුවකට ඉඳ ගත්තට පස්සේ හිතවිලි වලින් බේරන්නම බෑ. එහෙම නැත්නම් නිදිමත උග්‍රයි. එහෙම නැත්නම් පුදුම විදිහට පුංචි දෙකටත් රාගේ දනවනවා. පුංචි දෙකටත් ද්වේෂයෙන් පටන් ගන්නවා. එතකොට තමයි තේරෙන පටන් අර ගන්නවා පිටියක් මැදපත්තු කරපු උලන් තියෙන පිටියක් මැදපත්තු කරපු පහන් දැල්ල වගේ කිසිම වෙලාවක පහන් දැල්ල නිශ්චලව දැවෙන්නේ නැහැ. එහාට වැවෙනවා මෙහාට වැවෙනවා. එතකොට ඒ වෙනි පුද්ගලයෙක් භාවනාවේදී මේ වගේ දිගින් දිගටම අතෝරක් නැතුව කරදර වෙනවනම් ගුරුවරු යොමු කරනවා පොඩ්ඩක් පිටිපස්සට ගිහලා තමන්ගේ සීල ගැන පරීක්ෂා කරන්න කියලා. භික්ෂුවක් නම් මමගේ භික්ෂු සීලය ගැන ආවර්ජිනය කරන්න වෙනවා. සාමණේරයෙක් නම් සාමණේරයාගේ දස සීල් ගැන බලන්න වෙනවා. දස සීල් සමාදන් වෙච්ච කෙනෙක් නම් මම මේ සීල් සමාදන් වුණාට ඇත්තටම මේ සීල්පද දැනගෙන මම රකින්නවද නැත්නම් නිකන් බාපණයක් දාගෙන මිනිස්සු රවට්ටනවද කියලා. අට සීල් නම් ආජීවට්ටමක තියෙන පන්සිල් නම් මේ මොකකින් හරි හැල හැප්පණක් ආවොත් ඒක හරි පුදුම සම්බන්ධකමක් තියෙන්නේ. උගෝදෙනෙක් ගණන් ගන්නෑ. ඒ Taman සමාදන්ව රකින්න සීලය පිළිබඳ අඩුපාඩුවක් ගැහුවොත් ඒක අනිවාර්යෙන් භාවනාවට බලපාන. ඒසබ භාවනා නිතර මේන එකම කරදරයක් තියෙනවා නම් ඒක කර්ම දෝෂයක්. නැත්නම් සීලයේ අඩුපාඩුවක්. ඒ නිසා එවැනි කෙනෙක් දැනගන්න ඕනේ මේ භාවනාවට තටමල හරියන්නේ නැහැ. භාවනා ටිකක් කරන ගමන් හැරිලා ආවර්ජනය කරලා බලන්න ඕනේ මේ නීවරණ සඳහා නැවත නැවතින නීවරණ සඳහා එන ප්‍රධානම හොලවන්න බැරි එකම බාධාවක් වෙනවනේ හුඟක් වෙලාට දුස්චරිතයක් තමයි. සත්ව ඝාතනයක්, හොරකමක්, කාමීත්‍යාචාරය. බොරුවක්, කේලමක්, හිස් වචනක්, පරුස වචනයක්. එහෙම නැත්නම් අවිජ්ජා ව්‍යාපාද මිච්ඡාදිත්‍ඨි කියන තද්ද බල දරුණු අන්සතු වස්තු තම සතු කර ගැනීමේ දැඩි ලෝභේ. එතෙන් හොස්ස ළඟින් මැස යන්න බැරි වෙනෙදී ව්‍යාපාදේ. එනිසා මිච්ඡා දිට්ඨියක් තියෙනවා මේ ජීවිතේ කොච්චර කරන් නිවන් දකින්න බෑ. එහෙම නැත්නම් මේ Tamanට උපදෙස් දෙන උදව් කරන ඒ ආචාර්ය પરම්පරාව නියමයක නෙවෙයි. මේ විදිහේ මිච්ඡා දිට්ඨිය ඉන්න පටන් ගන්නවා. ආ නිව්ව සලකා බලන්නේ නැතුව මේ නීවරණ පිළිබඳව එකලස් භාවයට යන්න බෑ. යම් කිසි කෙනෙකුට නීවරණ නැති අර කියන தত্ত্ব හයමුත් අයින් වෙලා බාධා නැත්තට ආව නම් හිතා ගන්න පුළුවන් මගේ සීලේචර අඩුපාඩුවක් පේන්නේ නැහැ. වරින් වර හරියනවා වරින් වර හරියන්නේ නැහැ. එහෙමනම් යාට බලාපොරොත්තුවක් තියාගෙන හරියන පරියන්කේ දන්නවනේ දවසේ. උදේ වරි හරියනවා නම් උදේ වරුවම නැවත නැවතත් ටිකක් වැඩිපුර කරනවා. හොඳට සක්මන් කළා. හැබැයි ඒකෙන් අදහස් කරන්නේ දවස පුරාම එක දිගට හරියයි කියලා. අඩුපාඩු තියෙන නමුත් මේ දුස්චර්චයන්ගෙන් මෙතන තව වචනයක් මම ඉක්තු කරන්න කැමතියි. අපේ සීලයක් සීලයක් මාර්ගෙන් කායික කායික සහ වාචසික දුච්චරිත වළක්වන්න පුළුවන්. නමුත් සමහරව ඉන්නවා තද්ද බල උප්පත්ති මානසික රෝග සහිත ඇත්තෝ. මනස සෞඛ්‍ය සම්පන්න නැහැ. ඒ ඇත්තන්ටත් මෙතනින් එහාට යන්න බෑ. භවනා කරාට එකම තැනකින් බොරු වලකට වැටෙනවා වගේ බල්ලෙක් වලි ගල්ලන්න කරකිනවා වගේ කැරක් කැරක් කැරක් කැරක් කිනවසක ගමනක් නැහැ. ඒක නිසා එවැනි කෙනෙක් නැවත හැරිලා බලලා මානසික රෝග තියෙනවනම් කාය සීලිය අඩුපාඩුකම් තියෙනවනම් ඒවා පිළියම් කරන්නේ නැතුව කොච්චර භවනා කරුවක් මේක කෙරෙන්නේ මේක ලංකාව වගේ සම්ප්‍රදාන කුල රටක පිරිසකට විශ්වසනීය තාලෙන් තේරුම් කරලා දෙන එක එච්චරම දුෂ්කර නෑ. නමුත් බැඳගෙන බුද්ධ ධර්ම රකින්න බටහිර ලෝකේ රටක විපස්සනා කරන කෙනෙකුට මේක කිව්වොත් එහෙම තමන්ගේ චරිතයේ හික්මීමේ සීලේ බලපෑමක් මේකට තියෙනවා කියලා මොනම තාලෙකවත් ඒගොල්ලන්ට ඒක විතර අදාහ ගන්න බෑ. මම හරි ගුරුවරයෙක් ඇල්ලුවා නම් හරි භාවනා උපදේශ ලැබුවා නම් ඇයි මට යන්න බැරි කියලා ඒගොල්ලෝ වාද කරනවා. නැතියෙන්න කියන්න වෙනවා. මේ ආධ්‍යාත්මික ගාන පටන් ගන්න විපස්සනාව නෙවෙයි දානේ. ඇති වෙන්න දන් දීලා අනුන්ගේ සපතුක් බෙදා හරගන්න අනුන්ගේ හිතසුව කැමැති වීමේ පළල් මනසක් ඇති වෙන්න ඕනේ භාවනාවට. ඊට පස්සේ ඒ මතින් සීලයක් රැකෙන්න ඕනේ. ඊට පස්සේ තමයි භාවනාවට යන්නේ කියලා. ඉතින් අද බටහිර ඉතාමත්ම අමාරුයි මේ භාවනා කරන එකට දානි අවශ්‍ය සීලය අවශ්‍යයි කියලා කියන්නේ. මේ දාන සීලය කියලා කියන්නේ බෞද්ධ සංස්කෘතියට. බෞද්ධ සංස්කෘතියකින් තොරව ඒ විපස්සනා පැලේ පැල කරාට මුල්ලා දින්නේ ලංකාවේ වුණත් බෞද්ධ පරිසරයක හැදිච්ච කෙනෙකුට වුණත් මේ සීලයේ දෝෂ සහ මානසික අසහන වල දෝෂ දිගට පවතිනවා. ඒ නිසා නීවරණ වලින් තොත තත්වයක් දිගටම ගන්න බැරි නම් පොඩ්ඩක් ආපසට කියලා බලන්න ඕනේ මගේ සීලේ යම් යම් අඩුපාඩුකම් තියෙනවද? එතන මානසික උපංගෙයිම තියෙන මානසික රෝග තියෙනවනම් ඒවත් එක පිළියම් කරගෙන යන්න ඕනේ. ඒ ඉතින් ඒක නිසා යම් කිසි කෙනෙකුට භාවනා කරනකොට අරමුණේ ටික වේලාවක් එක දිගට පවත්වන්න පුළුවන් නම් අරමුණේ අතීතය ආශ්‍රය කරන අනාගතය ආශ්‍රය කරන තද්ද බලි තද්ද බල ගැම්ම නැත්තම් නින්දට යටෙන සහ හිත කුලප්පු වෙන ගති තද බල විදියට නැත්තම් රාගයේ සහ ద్వේෂයේ තද බල විදියට නැත්තම් එක විදියක සතුටක් ඇති වෙන්න පුළුවන් මට දුස්චරිත වලින් දෝෂාරෝපණයක් නැහැ කියලා. අන්නේ එහෙම කෙනෙකුට වුණත් පළවෙනි වතාවට එහෙම විනාඩි 10ක් 15ක් 20ක් සැපසේසුවනින්දී සුවසේ භාවනා කරගෙන යන්න පුළුවන් තත්ත්වයට ආවත් ඒ බුද්ධිලා එතනින් මේ කිසි තත්ත්වයකටපත් වුණා සෝවාන් වුණා ධ්‍යාන ලැබුවා කියන එක නෙවෙයි තියෙන්නේ මෙහාට මේ ජීවිතේ උත්සාහ කරොත් ප්‍රතිඵල ගන්න පුළුවන් කියන ලකුණක් විතරයි ඊට පස්සේ මෙහා දිගටම එවැනි තත්ත්වයක් අතරදී මේ දැනටපත් වෙලා තියෙන ආනාපානියත් එක්ක තියෙන මේ ඇසුර ආනාපානි දන්න ගතිය තව බොහෝ සමීපාශ්‍රයට යන්න වෙනවා ආනාපානේ නොදුටු පැතිකඩ සියල්ලම දැක ගන්නා සුළුව භාවනා කරන්න වෙනවා. ඊයේ මට මතකයි ප්‍රශ්නයක් ඇවිල්ලා තිබුණා මේ ආනාපානේ 11 ආකාරයේ විස්තර කරලා දෙන්නයි කියලා. ඉතින් සරුවච්චන් වහන්සේ එහෙම යම් කිසි කෙනෙකුට මේ භාවනා කරලා ප්‍රතිඵලයක් තියෙයි කියලා හිතෙන්ද මූලික මූලික මංගල ලක්ෂණ පහළ වුණා නම් ඒ පුදුරට මතක් කරනවා මේක මේ ලොකු ළඟාවීමක් නෙවෙයි හැබැයි මේ තදබල දුස්චරිතවල ප්‍රශ්නයක්වත් මානසික අසහනයක්වත් නැති බවයි පේන්නේ. හැබැයි ඊට පස්සේ ධෛර්යයෙන් යුක්තව මේ ආනාපානයේ ආනාපානේ නම් ගත්තේ මුලට ඒකේ සෑම පැතිකඩම දැක ගන්නාසුලුව භාවනා මෙහෙවන්න අන්න එතනදී සර්වචනාංශ මේ 11 පැතිකඩ පෙන්නකොට කියන්නේ අතීත අනාගත පච්චුප්පන්න කියන කාලමානයේ දිගේ පැතිකඩ තුනක් පෙන්වනවා. ආස්වාසේ අතීත ස්වරූපේ දකින්න ඕනේ වර්තමාන ස්වරූපේ දකින්න ඕනේ අනාගත ස්වරූපේ දකින්න ඕනේ. ඉතින් ගොරෝසුට මේක කියන්නේ ගොරෝසුට මේක පෙන්වලා දෙන්නේ භාවනා කරගෙන කරගෙන ගිහලා හොඳට ආනාපානේ කීකරු වෙලා තුනී වෙන තැනට යනකම් විනාඩි 10 15 එකම අරමුණේ ඉඳලා භාවනා කරපු කෙනෙක් එනවා තැනකට මේ ආනාපානේ දැන් තිබුණා දැන් නැහැ. ඉස්සලා තිබුණා දැන් නැහැ. එතකොට අතීත ස්වරූපේ මතකයි. හැබැයි දැන් නම් ආනාපානේ නැහැ. නැති බව දන්නවා හැබැයි. හැබැයි ආවෙත් ආනාපාන දිගේ බව දන්නවනම් ඒ බුදුරට මේක දැනගන්න වෙනවා මේක භාවනා විකෘතියක් නෙවෙයි. තිබුණ ආනාපාන දැන් ගෙවිලා ගියා. ඒක අතීත ස්වරූපේ කියලා දැනගන්න පුළුවන්. එහෙම බයනතෝ කර වෙලා හිත කරවන භාවනා කරන ගියොත් ඔන්න ආය ආනාපානේ මතුවෙන්න පටන් ගන්නවා. එතකොට ආනානේ දැන් නැහැ. හැබැයි හොඳටම ලකුණු පේනවා තව චුට්ටකින් මෙයා එනවයි කියලා. එහෙම නැත්නම් ලාවට පේන්න පටන් ගන්නවා. එතකොට දැනගන්න පුළුවන් මේ අනාගත ස්වરૂපේ මතයි භාවනාව යන්නේ දැනට පේන ආනාපානෙ නෙවෙයි. ඒ ඉස්සරහට එන්න පුළුවන් ආනාපානෙ මත දෙසරත් තුන්සරක් වෙච්ච කෙනාට විශ්වාසය පහළ වෙලා ඒ මතත් හිත නොසලී සැක නොකට යන්න පුළුවන් තත්ත්වයක් වෙනවා. මේ දෙක මැද මේ ආනාපානෙ තියෙනවා මේ දන්නවා කියන වර්තමාන தත්ත්වෙ තියෙනවා. මේ ආස්වාසිය ආස්වාසිය දාන්න. ප්‍රසවාසිය ප්‍රසවාසිය දාන්න. මේක තවත් ඩිංගිත්තක් සියුම් කරලා පෙන්වන්න පුළුවන්. තීක්ෂණ බුද්ධිමත්තන්ට එතනෙමත් අල්ලන්න පුළුවන්. ඒ කොහොමද? අපිට ආස්වාසයක් වැටෙන්නේ ආස්වාසයේ සෑහෙන්න නාස්පුඩු නාස්පුඩු පුරවාගෙන ගොරෝසු තත්ත්වයටපත් වුණාට පස්සේ. නැත් ඒක නෙවෙයි ආරම්භය. ඒකේ ඒ තත්ත්වයටපත් වෙන්නේ ඊටාම සියුම් තැනකින් ඉඳලා පටන් අරගන්න. නිසා යෝගාවචරයා ආස්වාසයේ අතීත ස්වરૂපේ මම දැන් පේන්නේ ගොරෝසු මට්ටමේ. එතකොට මම පමා වෙලයි මේ බලන්නේ. මං ඊගා වෙන ආස්වාසයේ මේකත් හටගන්මත් එක්කම මම මේක බලන්න ඕනේ කියලා ආනාපානේ ජාතකයේ හටගන්ම අතීතයත් එක්කම බලන අසුළු ගතියට අප්‍රමාදී වෙන්න වෙන්න වෙන්න ආනාපානේ වෙත එළඹ සිටි ගතිය සාදර ගතිය සූදානම් ගතිය වැඩි වෙන්න වැඩි වෙන්න වැඩි වෙන්න යෝගාවචරයයි යෝගාචරගේ හිතයි ආනාපානිය අතර සමීපස්ත වෙන්න පටන් ගන්නවා. කිට්ටු වෙන පටන් ගන්නවා. ඇසුර වැඩි වෙන්න පටන් ගන්නවා. උත්සන්න ආසන තත්වයකටපත් වෙන නිසා ආනාපානෙ කීකරු කරගත්තට පස්සේ එනේන ආස්වාසයක් එනේන ප්‍රසවාසයක් දකින්න මට්ටමට කීකරු කරාට පස්සේ හොඳට මතක තියාගත්තොත් මට පේන්නේ ගොරෝසු වෙච්ච නාස්පුඩු පුරවාගෙන යන ආනාපානෙ මුදුන් කඩ තමයි. කුඩුම්බිය පේන්නේ. අනේ මේක පටන් ගන්නෙ කොහොමද කියලා බලන්න පටන් ගත්තොත් ලොකු ගෞරවයක් පහළ ආනාපාන ආස්වාසය. ඊට පස්සේ එවැනි ගොරෝසු වෙච්ච ආස්වාසය සම්පූර්ණයෙන්ම ගෙවිලා ගිහිල්ලා ප්‍රස්වාසයේ පටන් ගන්න චිත්තක්ෂණයට කලින් ආනාපානෙ තුනි වෙලා නැහැ. දැන් පේනවා ආනාපාන. නමුත් මේක කොතනදීද ගෙවම් කරලා ප්‍රස්වාසෙ වීද දෙන්නේ. එම්නම් ආස්වාසෙ ගෙවිලා යන තැන. තව ආවේ නැහැ. නමුත් ගෙවිලා අන්තිමට යනකම් මම බලාපොරොත්තු සූම් කරගන්නේ දිගටම බලා ඉනවා කිව්වොත් ආනපනෙ මුලින් පටන් අරගෙන මැදයි මුලයි දෙක බලලා අන්තිමට මුල මැදාග තුනම බලන්න පුළුවන් තත්ත්වයට යනවා. මේක සාමාන්‍ය සතිපට්ඨාන සූත්‍රයේ ආනපන සති සූත්‍රයේ සඳහන් කරලා තියෙන්නේ සබ්බ කාය පරිසංවේදී අස්ස සිස්සාමිති සික්කති සබ්බ කාය පරිසංවේදී පස්ස සිස්සාමිති සික්කති ආසර් ප්‍රසවාස මුලුල්ලම දැක ගන්නාසුලුව භාවනා කරනවායි කිය. උදාහරණයක් වශයෙන් කිව්වොත් අපි සරුවත් වීදුරුවකට අයිස් කැල්ලක් දැම්මොත් ඔය අයිස් කැල්ලෙන් 10න් එකක් ඔළුවටම උසලා පේනවා 10න් 9ක් අය සරුවත් ද්‍රාවණය ගිලී හිටිනවා එතකොට අපි අයිස් කැල දකින්නවා කියලා දකින්න අර ඉස්මතු වෙච්ච 10න් එක තමයි. නමුත් ඒක දිය වෙන්න දිය වෙන්න යට තියෙනවා පේනවා දී වෙන කොටයි තේරෙන්නේ යහට තියෙනවා මේකේ කුට්ටියක් බැහැගෙන ඒක පේන්නේ ඒකේ උඩුකර තෙරපම නිසා 10න් එකක් උස් කරලා පෙන්වනවා. ඒක දැකලා අපි කියනවා අයිස් කුට්ටිය දැක්කයි කියලා. නමුත් අයිස් කුට්ටිය 100ක් දකින්නම් යට තියෙන 109ක් 10ට 9ක් දකින්න වෙනවා. ඒක තමයි ආස්වාස ප්‍රස්වාසය අපිට වැටහෙන්නේ මුළු ආස්වාසයෙන් 10ක් විතර වගේ. අනිත් එක හටගැන්මේදී සහ ගෙවා දැමීමේදී නොදැනී අපේ සංවේදිකව මැද නිසා ප්‍රනීත මැද නිසා නොදැනී යනවා. හට ගන්නකොටම දැකලා ඉවර වෙන කම්ම බලනවා නම් අපි කියනවා ආස්වාස් ප්‍රස්වාස මුලුල්ලම දකින්නයි කිය. මේක සමානලාට විස්තර කරනවා. කෙරෙන්නේ ආස්වාසේ අතීත ආකාරයේ වර්තමාන ආකාරය සහ අනාගත ආකාරය දැකීම. මේක බොහෝම ඉස්සෙල්ලා යෝගාවචරය ආනාපාන කීකරු කරගන්න. මූණට මූණ දාලා තියාගන්න. තියාගෙන එන එන ආස්වාසේ එන්නත් කලින් එළඹ සිටලා. මතුවෙන හැටි දැකගෙන ගෙවන් වෙනකම්ම බලන්න හිටියොත් දවසක යෝගාවචරයට තේරෙයි ආස්වාසේ අවසාන කෙලවර සහ ප්‍රස්වාසයේ හටගන්ම අතර විශාල හිදසක් තියෙනවා. ප්‍රස්වාසයේ අවසානයේ සහ ආස්වාසයේ හටගන්මත් අතර හැමදාම හිදසක් තියෙනවා. කවදාකවත් අහුවෙලා නැහැ. අහුවෙන්නේ නැත්නම් මොකද අපේ හිත සංවේදී නැති නිසා. ඉතින් ආස්වාසයේ ප්‍රස්වාසයේ 11 පැතිකඩ දකින්නයි කියලා කියන්නේ මේකක් තියෙන බව මූල ධර්ම වශයෙන් අල්ලලා දීලා හැකිනම් ශක්ති ප්‍රමාණය හට ගන්නා වූ ආස්වාසය සහ ගෙවන් වෙන ආස්වාසය ගෙවි යන ආස්වාසය දක්නාසුලෝ ගියොත් අපිට කියා කි මුලැමැදාක දකින්න. එහෙම නැත්නම් සබ්බ කාය වශයෙන් දකින්න මුලුල්ලම දකින්න මේක දකින්නට අතීත ක්‍රමයේ අනාගත ක්‍රමයේ පච්චුප්පන්න ක්‍රමයේ කියලා කියයි. සමහර වෙලාවට පේනවා මෙහිම ආනාපානේ හොඳට කීකරු වෙනකොට බොහෝ ප්‍රනීතව ප්‍රියව අනේ හොඳයි කියන හැඟීමෙන්. ඒකට කියනවා ආනාපානයේ ප්‍රනීත පැත්ත දකින්නයි කියන. සමහර වෙලාවක් තියෙනවා ආනාපානෙ පේනවා එපා වෙලා. ඉතින් ඕක දැක්කයි කියලා ඇති වැඩේ මොකද්ද? ඕක බලන්න බැරි කාටද? ආනාපානෙ බලලා ඔය මොකද්ද හම්බ වෙන්නේ කියලා පේන ආනාපානයත් තුච්ච කරලා සලකන හිතක් කියනවා. ඒක වෙන්නේ දිගින් දිගට දිගින් දිගට ආනාපානෙ බලනකොට ඒකේ නීරස ගතියක් පහළ වෙනවා. ඕනෙම දෙයක හැටි. ඕනම දෙයක් දිහා එකම වස්තුවක් දිහා බොහෝ වෙලා බලන් බලන්න ඒකේ වටිනාකම අඩු ගතියක් එහෙම නැත්නම් නීව විනී මේ විචිත්‍ර භාවයේ අඩුවීමක් විරංජනේ වීමක් වෙන්න පටන් ගන්නවා. ඉතිසොට ආනාපානෙ පෙන්වත් ගරු කරන්නේ. ඒ නිසා සරුවචනසේ සඳහන් කළ තියෙන ආනාපානේ ප්‍රනීතෝ පේන වෙලාවත් හීන වශයෙන් තුච්ච වශයෙන් පේන වෙලාව දෙකටම සමසේ කරලා භාවනා කරගෙන යන්නේ කියලා. කවදාකවත් අමාරු යෝගාවචරයට මේක තේරුම් ගන්න. ආනපනේ හරියනකොට ප්‍රණීත වෙලාවදී නම් බොහෝම සන්තෝෂෙන් hina වෙලා ආනපනේ හරි ගියයි කියලා කියනවා. නමුත් මේ හීන වෙලාව, ඉපා වෙලා, කම්මැලි වෙලා, නීරස වෙලා තියෙනවා තමයි ඉතින් මොකද කියලා බලන වෙලාව අර තරම් වැදගත් කියලා බුදුහාමුදුරන් මේක කාටවත් තේරෙන්නේ නැහැ. ඒක අහන්න ඕනේ, හාලා හිතට වද්දා ගන්න ඕනේ. ඒ වගේම අවස්ථාවක් තියෙනවා. ආනාපානේ හරියටම Taman බඩි වාඩි වෙනකොටම තියෙන නාසිකාග්‍රේ මේ අස්පනා පිට කියලා කියන්නේ ඉස්සරහාම පේනවා. සමානලට බලනකොට මේක බම්බයක් විතර ඈත තැනක වෙනවා වගේ පේනවා. මෙතන නෙමෙයි පේන්නේ ආනාපානේ තියෙන ආස්වාස් ප්‍රසවාස් වෙන මේ කොහෙදෝ ඈත තැනක වෙනවා වගේ පේනවා. ඉතින් එතකොට සැකයක් පහළ වෙනවා මේ මේක මනෝ විකාරයක්ද ඔළුව නරක් වෙලාද මෙච්චර මේ නාසිකාග්‍රේ හැපිච්ච එක ඈත පේන්නේ කොහොමද කියලා. ඒ සරුවචන සඳහන් කරලා තියෙනවා দূරේ සන්තිකය කියලා දුර වශයෙන් සහ සන්තික වශයෙන් ආනාපානෙ මේ වගේ වෙස් මුණු දෙකක් තියෙනවා. සමහරට අජ්ජත් බහිත්තා වගේ වශයෙන් අත් දකින්න පුළුවන් හැමේ වදින බව තේරෙනවා. සමහරට ඒක බාහිර තැනකට ගියා වගේ අනුන්ගේ ආස්වාද ප්‍රසවාසය දිහා බලා ඉන්නවා වගේ හොඳ අම්මා කෙනෙක් බබා නිදි කරලා බබා දිහා බලාගෙන ඉන්න කොහොමද එන්න එන්න හුස්ම ගන්නෙ කොහොමද කියලා වගේ තමන්ගේම හුස්ම රැල්ල වෙන කෙනෙක් වගේ වැටෙන වෙලාවක් එනවා. තව සමහරලාට ගොරෝසුවට නාස්පුඩු පුරවාගෙන යනවා තියෙනවා අනික් වෙලාට ආනාපානෙ තියෙන නොදැන්නෙන මට්ටමට සිුම් වෙන වෙලාවක් වෙනවා ආන්න මේ විදිහට අතීතනාගත පච්චුප්පන්න ඕලාරික සුකුම ඕලාරික ඕලාරික සුකුම හීන ප්‍රනීත අජත්ත බහිද්දා দূරේ සන්තිකේ කියලා මේ 11 ආකාරය දැක්කනම් බුදුරජාන් වහන්සේ රාහුල පුංචි හාමුදුරන්ට කියනවා රාහුල මේ ආනාපානේ 11 ආකාරය ඔබ දැකලා තියෙනවා නම් ජීවත් වෙන කාලය ඇතුළත මරණ චිත්තක්ෂණයේ අන්තිමට යන හුස්මත් දැක දැක දන දන සිහියෙන් තමයි පිට වෙන්නේ ධර්මක පස්සාසපි ඥානිතෝ නිරුද්ධಂತಿ කියලා තියෙනවා. දැන් මරණ වෙලාවේදී මහා තක්කු මොක්කුවක් නේ ඉන්නේ. මහා පණ යන වැඩක් නේ මරණා කියන්නේ. නමුත් එතනදී හුස්ම පිළිබඳව හොඳ සිහියකින් ඉන්න පුළුවන් මේ ජීවත් වෙන වෙලාවේදී ආනාපාන 11 කට දැක්කන. මෙන්න මේ වෙලාවේදී පැහැදිලි දර්ශනයක් වෙනවා Tamanට හිතට නීවරණ බලපෑම නැහැ කියලා. ඒක ලොකු සතුටක් ඇති කරනවා Tamanගේ සීලය පිළිබඳ දෙස් දෙන්නේ නැති ගතියක්. සීලේ බාධාවක් තියෙන්න බෑ මෙතෙන්ට යන්න. ඒකේ අනිත් පැත්තක් තියෙනවා යම් කිසි විදියකට දිගින් දිගටම දිගින් දිගටම යෝගාවචරයට මේක බලාගෙන ඉන්න බැරි ඒකාකාරී බාධාවක් තියෙනවා නම් භාවනාවෙන් පමණක්ම ගොඩ ගන්න බෑ. පස්සට පියවරක් තියලා සීලය පිළිබඳ ආවර්ජනය කරලා බලන්න සිද්ධ මේක පිළිබඳව හිතමනාප වෙයි නමුත් මට මේක කියන්න වෙනවා. ඒ මහසි සායඩගේ පොතේ පළවෙනි පරිච්ඡේදෙම සීල සීල විසුද්ධිය කතා කරන්නේ. ඒකෙදි කියලා තියෙනවා ගිහියන්ට භාවනා කරන එක හරියනවා භික්ෂුන්ට වඩා කියලා. මොකද භික්ෂුන් වහන්සේලාට සිල්පද රාශියක් තියෙනවා. රකින්න කොත්තනකින් කරුණත් භාවනාදී ඇහැට කුණක් වටනවා වගේ කෙනේනවා. ගියතන මහා ලොකු දෙයක් රකින්න පන්සිල් තියෙනවා. නැත්තම් අට සිල් තියෙන එක බොහොම ලේසියි. ඒක රැකුණා නම් විශ්වාසයක් ඇති වෙනවා දැන් මම ගත්ත සිල් රැකයි කියලා. නමුත් උසස් සිල් රකින්න භික්ෂුන් වහන්සේලාට හරිම අමාරුයි කරන්න. මොකද කවුරු හරි සැකෙන් බැලුවොත් කවුරු Tamanne Taman පිළිබඳ සැක ඇති වුණොත් ඒක කෙලින්ම ඇහැට කුණක් වටනවා වගේ භාවනා බාධා කරනවා. එදී ඒකල්ල ඉවරලා විස්තර කරලා දෙනවා ලස්සනට විස්තර කරලා දෙනවා ත්‍රිපිටකයේ සියලුම නිදර්ශන අරගෙන මේ ස්වාමීන් වහන්සේ පෙන්ලා කියනවා මම මේ සිල් ලකිනැත්තෝ මන් දෝත්සහයි කරන්නවක්වත් එහෙම නැත්නම් මේ ගීයන්ට භාවනාවේ ඔප්පුව ලීලා බාර දෙන්නවත් කරන කතාවක් නෙවෙයි අද අපායට ගිහිලා බැලුවෝ 99%ක්ම ඉන්නේ සිල් නැති කට්ටිය තමයි කියන්නේ. ඒ නිසා ශක්ති ප්‍රමාණය සිල් සමාදන් වෙලා රකින්න එක උතුම්. නමුත් ඒ රකින්න දේ සමාදන් වෙච්ච දේ රකින්න බැරි නම් ඒක පිළිකාවක් වෙනවා. ඒ නිසා තමයි කන්න පුළුවන් ප්‍රමාණය බෙදා ගන්න ඕනේ. තිබුණට බෙදා ගන්න යන්න එපා. ඒ නිසා තමයි පිටක් පෙනක් පිනක් තියෙන්න ඕනේ. පෙර කරපු පුණ්‍ය තේජසක් තියෙන්න ඕනේ. ඒ උසස් සීලයක් සමාදන් වෙලා රකින්න. එimhe බැරි නම් භාවනා කරනකොට මේක අර විදියට ඇහි කුණ කැපෙනා වගේ තේරෙන පටන් ගන්නවා. ඒකට ආපස්සට ගිහිල්ලා මේ සීලය සකස් කරගන්න වෙනවා. මේ ත්‍රිවිධ දුෂ්චරිත සමහරවිට පෙර කර්ම දෝෂ නිසා එහෙම නැත්නම් ඉන්න පරිසරයේ අඩුපාඩුකම් නිසා ඉස්සරහට අපි සාකච්ඡා කරනවා ඒ කොහොමද චරිතවල පෙළඹෙන්නේ කියලා. අන්න ඒවා පිළිබඳ පටිතත කරගන්න නැතුව මේ නීවරණ දුරු කිරීමක් හෝ එහෙම නැත්නම් අවිද්‍යාව පිළිබඳ වටහා ගැනීමක් කරන්න බෑ. මේ වගේ එකින් එක එකින් එක ගැටේ ගැටේ ලියාගෙන යන්න ඕනේ නිසයි සරුවචනාංශ මේ බොහෝම ලස්සනට කැඳේ ගල බේරුවා වගේ අවිද්‍යාව කියලා එකක් තියෙනවා මහන්නේ මෙන්න මේ අවිද්‍යාව නිකන් එන එකක් නෙවෙයි. ඒකට හේතුවක් තියෙනවා නීවරණයි කියලා කියන එක. නීවරණ කියලා එකක් තියෙනවා මහන්නේ ඒක නිකන් එන එකක් නෙවෙයි. ඒකට හේතුව මේ ත්‍රිවිධ දුෂ්චරිත. ඒ කාර ළඟ කාගේ ළඟ හරි දුෂ්චරිත ඕ සුචරිත තියනවාද කියලා බලන්න මොනම මීටරයක්වත් මේ ලෝකේ නැහැ. එකම දේ තමයි භාවනා කරනකොට අරමුණට හිත පිහිටියාන දුෂ්චරිත ප්‍රශ්නයක් නැහැ කියලා හිතා ගන්න පුළුවන්. එහෙම නැතුව Taman හිතාන හිටියත් Taman සුචරිත කියලා සමහරට ඒක නිකන් හුදු හිතලුවක් පමණයි හිතපු දෙයක් පමණයි භාවනා කරන කෙනාට තමයි තේරෙන්න පටන් අරගන්නේ ඒ Tamanගේ ත්‍රිවිධ දුස්චරිත කොච්චර සූක්ෂමව කොච්චර මේ සංකීර්ණ විදියට භාවනාවට බලපානවද කියලා. ඒ නිසා අපි මෙතෙන්දී අපි කියන වචනේ පාවිච්චි කරන්න පුළුවන් කියලා මම හිතනවා. මේ බෞද්ධ රටක බෞද්ධ අම්මා තාත්තලාට ජාතක වෙලා බෞද්ධ පිරිසක් ඉන්න තැනක ඉපදුනාට පස්සේ අපිට සීලය පිළිබඳ යම් හැඟීමක් තියෙනවා. බටහිර සීලය කියලා කියන්නේ අනවශ්‍ය කරදරයක් ඔලුවට දම ගැනීමක් උත්සාහ කරන්න පුළුවන් නම් ගිහිල්ලා බටහිරේ කාම මිත්‍යාචාරය ගැන පොඩ්ඩක් කතා කරන්න. කිසිම එකෙකුට තේරුමක් නැහැ දැන්. බල්ලෝ රිලව්වා. එකම කෙල්ලෙක්වත් නැතිළු වැඩි මේ මේ උසස් පෙළ පාසලක ළමෙක් නැති. ඒ නිසා අවුරුදු 13න් ඉහළට ඉන්න හැම පන්තියකම ගෑන් ළමයි ඉස්කෝලේ නැතිළු. මොකද බබාට කිරි දෙන්න ඕන හින්දා. අන්තිමට වෙන්නේ මොකක්ද ඉගෙන ගන්න නැති වුණාට පස්සේ ආණ්ඩුවට සිද්ධ වෙනවා ඩෝල් එක ගෙවන්න. සමාජ ආරක්ෂක. අන්තිමට ගවර්න්මන්ට් එක රජේ බලලා තිනවා ගෑනු ළමෙක් ඉගෙන ගන්න නැතුව ජීවිතේ පුරාවට ආණ්ඩුවෙන් දෙන ගාන ගෙවාගෙන කාලා එකෙන් ගත කරන එකයි මේ ළමයට ඊට වැඩිය ගාණක් ගෙවලා රස්සාවක් කරලා රස්සාවෙන් ගෙවන එකයි බැලුවොත් මොන දේ කරලා හරි කමක් නැහැ ඒ ළමයට අධ්‍යාපනය කරගන්න දීලා රස්සාවක් කරගන්න හම්බ වෙන එක රටටත් ලාභයි ආර්ථිකයටත් ලාභයි කියලා. නිසා සෑම උසස් පෙළ පාසලක් ළඟම දිවාසුරක මධ්‍යස්ථානයක් දාලා තිනවා ආණ්ඩුවෙන් බබා බලා ගන්නවා ආණ්ඩුව ගානේ විවේක වෙලාට ඇලකිරි දීලා අම්මට ඉගෙන ගන්න පුළුවන්. ඒ තරමට මේක බලු තිරිසන් ඌරු ජීවිතයක් පාඩපත් කරගෙන තියෙනවා. කවදාකවත් කියලා දෙන්න බෑ මේක දුස්චරිතයක් කියලා ඒ රටේ. ඒ විතරක් නෙමෙයි. එවැනි රටක කවදාකවත් විශ්සර කළ දෙන්න බෑ කල කල දේ පළපළ දේ කියන එක. මේ හද විඳින්නේ උඹ කරපු දේ කියලා මොනම જાතිකමත්. ඒගොල්ලෝ කියන්නේ ආණ්ඩුවේ ප්‍රතිපත්තිය වැරදි. අහස වහින එක වැරදි. මේ ඔක්කොම මේ වර්තමානයේ තියෙන හේතු නිසායි වෙලා තියෙන්නේ ඒ අතීත කර්ම පිළිගන්න. ඉතින් මෙවැනි රටක එවැනි පරිසරයක අපි ඉපදුනා නම් අපිට මොකද වෙන්නේ කියලා හිතන්න. හැබැයි ඒ ඇත්ත බලන්නේ අපි නිකන් සම්ප්‍රදායන කුල හනමිටිකාරයෝ අපේ පරිසරයේ විසින් අපි සිල් නැහැ කියලා අපිට දඬුවම් කරනවා. එනතන් අම්ල දාත්තා දරුවන්ට බලපෑම් කරනවා. ඒ දරුවෝ හරි බයයි බය ආදුයි. අපේ දරුවෝ එහෙම නැහැ. අපේ දරුවෝ Tamanට ඕන දේ කරනවා කියලා. Tamanට ඕන දෙක් කරන එකෙන් තමයි අර වෙලා තියෙන්නේ කිසියම් බයචාරයක්, ලැජ්ජ බයක් මොකක්වත් නැහැ. ඉතියත් හරි ගැඹුරෙන් විපස්සනා භාවනා කරනවා. ඉතින් මොකද වෙන්නේ? භාවනා කළා පිස්සු හැදුනා අයියේ. ලෝක ප්‍රසිද්ධ කතාවක්නේ භාවනා කරන පිස්සු හැදුනා කියන එක. ඉතින් අපි ලොකු සාංචින්න කාලෙත් ඉතින් ඒ දවස්වල ඉඳලා මේක හරි ප්‍රසිද්ධයි සුද්ධොත් වෙනවා. ඉතින් හැම ජාතිම කට්ටිය එනවා නිසනවා. ඉතින් ආයෙත් පස්සේ ආහාමුදුර කෙනෙක් කාලා දිනවා අවසරයි ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ දැන් ඉතින් මේ ශේෂ්ත්‍රයේ ඉන්න තලසුණා කෙනෙක් වශයෙන් මේ භාවනා කරලා පිස්සු හැදෙනවයි කියන එකේ අර්ථය මොකද්ද කියලා. හොඳට ඇන්දට හේතුලා කිව්වලු මහත්යෝ භාවනා කරලා පිස්සු හැදෙනට වැඩිය පිස්සු භාවනා කරනවා කියන එකයි කියන්න තියෙන්නේ කිව්වා. මුළු නරක වෙච්ච කට්ටිය හරිය ආසයි භාවනා මධ්‍යස්ථාන වලට යන්න. ඕනෙම භාවනා මධ්‍යස්ථාන කියලා බලන්න පිස්සෙක් ඉන්නේ. උඩ හරි ලේසි කවුරුත් ගහන්න බනින්නේ නැහැ. අපි හිතන්නේ ලොකු ආකර්ෂණයක් තියෙනවා භාවනා මධ්‍යස්ථාන. ඒක නිසා අපි මේකේ තේරුම් අරගන්න ඕනේ අපි මේ බෞද්ධ රටක බෞද්ධ දෙමාපියන ජාතක වෙලා බෞද්ධ සංස්කෘතියක් ඇතුලේ ගිය නිසා අපිට යම් හැඟීමක් තියෙනවා කවුරු හරි අපිට සීලේ අඩුව අඩුවක් පෙන්ලා දෙනවා නම් මේව අතහැරලා යන්න බෑ. යන්න තැනක් නෑ මේකේ. ඒ වගේම තමන් කර දෙයි මේ එන්නේ කියන එක පිළිගන්නේ නැතුව මේ දේ කෙරුවේ අසවලා නිසා අහවල් එක නිසා කියලා අපි මට කැකිලි රජුරු වගේ අපේ වැරද්දට අනුන්ගේ ඇඟේ එල්ලන්න හදනවා කියන එක විතර තකතිරුකම ඔලොමොට්ටලකම කර්මේසා කර්ම වලට පයින් ගහන ගතියක් තවත් නැහැ. එහෙම කෙනෙකුට බහන කරන්න බෑ. ඉතින් මේ මේ ධර්ම ටික අලං කරගන්න වෙනවා. අපිට භාවනා කරන්න බැරි නම් ඒ කහින කෙනාගේ දෝෂයක්වත් දොරේ යඬවත් පල්ලේ යඬවත් නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ අපේ හිතේ සතිය නැහැ. මං කියන්නේ ඒක නිසා මේ භාවනා පටන් ගන්න කෙනා මේ කොඩි ගහක් ඇතර යන්න ඕන ගෙන්ද කම්පලව පා ගන්න ඕන. අපි ඇත්තටම භාවනා පටන් ගන්නකොට විවේක පරිසර නිසද්ද පරිසර දීලා සතිය හැදීගෙන එනකොට ඒක දැඩි බහල කරන්න ඝන බහල කරන්න ඔය ටික සාද්ද ජීවනට කමන්නේ. ඔය අවුව බෑවුවට කමන්නේ. උෂ්ණ සීතලාවට කමන්නේ කියලා ඒකට දරාගෙන යන ගතිය එනකොට තමයි අපිට තේරෙන්න පටන් ගන්න මේ අපිට ලැබෙන්නේ අපි ගිය ආත්මවල කාට හරි කරපු මේක ප්‍රතිඵලයක් තමයි. වෙන් වෙන් වශයෙන් අපිට බෙදලා දෙනවා ඒක. ඉතින් එව්වයිදී යම් කිසි කෙනෙකුට තීරමක් තියෙනවා හැඟීමක් තියෙනවා නම් භාවනා කරන යනකොට මේ කර්මේ සහ කර්මඵලයේ පිළිබඳ වගේ අදහසක් එකක් දැක ගන්න කවදාකවත් එවැනි කෙනෙක් කාටවත් චෝදනා කරන එකක් නෑ. දෙක කවදාකවත් අයිතිවාසිකම් පිළිබඳ හටම් කරන එකක් නෑ. කර්මය තමයි අපිට අවශ්‍ය දේ ප්‍රමාණිකුලව බෙදලා දෙන්නේ කම්මස්සකෝමි කම්මදායදෝ කම්මයෝනි කම්මබන්දු කම්මපටිසරණෝ යං කම්මං කරිස්සති තස දායදෝ භවිෂති එනිසා අපිට මේ ලැබෙන්නේ කම්මස්සකෝමි මම කර්මේසු කියකොට ඇත්තෙමි කම්මදායදෝ මේ කර්මෙන් ලැබෙන දායදයක් කම්මයෝනි කම්මෙන් හට ගන්න දෙයක් කම්මබන්දු මගේ මිත්‍යා කර්මය කර්ම ඥාති යම් කර්මයක් කරනන් ඒහා සමාන අපිට ලැබෙනවා ඒකට මේ කාටවත් බැනලා හරියන්නේ මේක ඒ නිසා කියන්න පුළුවන් දන් දෙන කෙනාට වැඩිය සිල් රකින්න කෙනාට වැඩිය භාවනා කරන කෙනාට මේ කර්මය වැඩ කරන හැටි කළ කළ දේ ඵලඵල දේ හැටි කියන එක හොඳ ලස්සනට ප්‍රණීතව වැටෙනවා. වැටුණාට පස්සේ මේ පුද්ගලයා ඕනේ Taman අතින් සිදුවෙන කායික වාචික මානසික දෝෂයක් ආවොත් වැඳලා බාර අරගෙන ඒක පිළියම් කරන්න යනවා මිසක් දවල් මිකිල් රෑ දනියෙල් ඒ ചാටු කතා බෑ. නිසා වංචක බව සහ ചാටු කතා හිමීට හිමීට අයින් කරන්න වෙනවා. අයින් වෙනවා. මේක මම හිතන්නේ ඉස්සරහට ධර්ම දේශනාවල පේන්න පටන් ගන්නවා. ඒක නිසා මේ පුද්ගලයාට වැටහුනොත් මගේ දුෂ්චරිතවල ප්‍රශ්නයක් තියෙනවායි කියලා ඒ පුද්ගලයා සියල්ල බහ තබලා සියල්ල කැප කරලා මේ නීවරණ වලට හේතු වෙන දුෂ්චරිත හොඳට තේරුම් අරගෙන ඒක පිළියම් කරන්න පැකිලෙනවා පැකිලෙන්නේ නැතුව ඉදිරිපත් වෙනවා මේ අවිහිංසකව අව්‍යාජව සටමායා ගති නැතුව නමුත් ਸਰවචනාංශේ සඳහන් කළා තියෙනවා ඉස්සරහට ඉස්සරහට යනකොට සුපින ජාතකයේ හැටියට මේ බුද්ධ ආගම දීවි දීවි දීවි යනකොට ලෝකේ රජ කරන්නේ ෂටමායාවී මිනිස්සු අසට අමායාවී අවංක මිනිස්සුෙන්න තැනක් නැති වෙලා කැලෑවදිනවායි. නමුත් එවැනි දෙයක් කියලාවත් එපා Taman සටමායාවි වෙන්නේ. උනොත් Tamanටයි ගෙවන්න වෙන්නේ. ඒක නිසා භාවනා කරනකොට හොඳ අවධියක ඉන්න ඕනේ හැම බාධාවකම. හැම හරියෑමකම පණිවිඩයක් තියෙනවා. නිසා බාධා නැතුව සාධක විතරක් එන්න ඕන කියනවනම් මෙච්චර ගැඹුරු 84000ක් ධර්මස්කන්ධය ඕන වෙන්නේ නැහැ. ඒ නිසා භාවනා කරන තමන්ට යම් හිචිවිලි බහුලකමක්, සද්ද බහුලකමක්, වේදනා බහුලකමක් එනවනම් හොඳට දැනගන්න ඕනේ මේ තමන්ගේ චරිතය හුවා දක්වන මම කියන්නේ කවුද කියලා පෙන්නන දූතේ. ඒව බැහැර කරලා හෝ ප්‍රතික්ෂේප කරලා අපිට දිනන්න බෑ. ඒ එන්නේ මොකාද කියන එක නැවත නැවතත් බලලා බලලා තහවුරු කරගත්තොත් විතරක් මැරෙන්න ඉස්සලා අපිට කියන්න පුළුවන් මම කුමන චරිතයක් ඇති කෙනෙක්ද කියලා. ඒ නිසා භාවනාවේදී මූල කර්මස්ථානයේ අර 11 ආකාරයට දකින්න වගේම භාවනා කරන යනකොට Tamanට නිතර බහුලව හමු වෙන බාධාව දුෂ්කරතාවය අනිවාර්යම චරිත ලක්ෂණය පෙන්වන එක. ඒ නිසා ඒ චරිතයෙන් දුෂ්චරිත කියන එක මොකක්ද කියන එක අල්ලා ගන්න පුළුවන්. ඒ නිසා නීවරණයන්ට හේතු වෙන ත්‍රිවිධ දුෂ්චරිතයි කියන එක ඒ සරුවචනාංශගේ අනිකුත් සූත්‍ර දේශනත් එක්ක බලනකොට මේ දුස්චරිත චරිතවත්කම නැත්නම් සීලයයි ප්‍රඥාවයි අතර පුදුමාකාර සම්බන්ධයක් තියෙන එක සාමාන්‍යයෙන් මේ සඳහන් කරනවා විද්‍යා දදාති විනයන් කිය. යම් කෙනෙකුට හොඳ ප්‍රඥාවක් තියෙනවා ඒ අනිවාර්යයෙන්ම හික්මිච්ච කෙනෙක්. හික්මීමක් ඇති කරන්න අනිවාර්යයෙන් ප්‍රඥාව අවශ්‍යයි. ප්‍රඥාව නැත්තම් හික්මීමක් නැහැ. හික්මීම නැත්තම් ප්‍රඥාවක් නැහැ. නමුත් දුෂ්ප්‍රඥා හිතන්නේ හික්මෙන්න බය අඩු කෙනෙක් කියලා. හික්මෙන්න නෝන්ජලෙක් කියලා. ප්‍රඥාවන්තෙක් කවදාකවත් කට කරලා වචනයක් කතා කරන්නේ නැහැ. එයා දන්නවා හික්මෙනවා කියන එක ලේසි වැඩක් නෙවෙයි කියලා. ඒ සෝනදන්න සූත්‍රයේදී බොහෝම ලස්සනට මේ කාරණා මතුවෙනවා. සෝනදන්න බ්‍රාහ්මණය කියන බොහොම නම්බුකාර බමුණන්ගේ ප්‍රධාන ආචාර්යවරේ නැත්නම් එතුමන්ට දවසක බුදුරජාණන් වහන්සේගේ ගුණ දැනිලා බුදුහාමුදුරෝ බලන්න යන්න ඕනකමක් පහළ වෙනවා. එයා කියනවා තමන්ගේ ගෝල බාලයින්ට මේ අරියත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ අපි අසලගම වනසණ්ඩේ වැඩ ඉන්නවා මම යනවා කියලා. ඉතින් ඔක්කොමලා කියනවා ඔබ වැනි උතුමෙක් යන්න වටින්නේ නැහැ. යා මේ තරුණ කෙනෙක් තාම කළු කෙස් සහිත ඔබතුමාව ඉසපැහිච්ච කෙනෙක් මෙච්චර ගෝලෙ ඉන්නවා එපයි කියලා. එචිනි බොහොම ලස්සනට මේ ගෝලයන්ට කරුණු කියලා කියනවා. උඹලා දන්නේ නැහැ කවුද මේ කතා කරන්නේ කියලා. එතුමන් ආශිකන මෙච්චර ಗುಣ තියෙනවා කියලා යනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේත් බොහොම සුවදෝ බාර අරගෙන සෝනදණ්ඩ බාරපණත් එක්ක අල්ලාහ් සල්ලා බෙදලා හන සෝනදණ්ඩ බමුණු ක්‍රමයේ හැටියට බමුණු සම්ප්‍රදාය හැටියට බමුණෙක් අංග සම්පූර්ණ වෙන්න තිබියුතු ලක්ෂණ මොනවද? ඊට පස්සේ කියනවා අපේ වේදේ හැටියට ලක්ෂණ පහක් තියෙනවා සාස්ත්‍රඥාන් වහන්සේ. අනේ අපිට කියලා දෙන්නේ. ඒතකොට කියනවා ඒ පුද්ගලයා හතර වර්ගයේ පිරිසුදු බ්‍රාහ්මණ පවුලක් කෙනෙක් වෙන්න ඕනේ. ඒ වගේම ත්‍රිවේද පාරගු වෙන්න ඕනේ. ත්‍රිවිධ කටපාඩම් කරලා තියෙන්න ඕනේ. පිරිසක් ඉදිරියට යන හොඳ පෞරුෂත්වයක් තියෙන පෙනුමක් ඇති කෙනෙක් වෙන්න ඕනේ. චරිතයක් තියෙන්න ඕනේ, සීලවන්ත වෙන්න ඕනේ, හොඳ ප්‍රඥාවක් තියෙන්න ඕනේ. මේ කරුණු පහම තියෙනවනම් එයා බමුණු පෙළපත ඉදිරියට ගෙනන කොඩියක් දජයක් ගෙනියන වීරෙක් වාගේ ඒ නිසා එවැනි කෙනෙක් තමයි අපේ නායකයා වෙන්නේ. ආ බුදුහාමුදුරු කෙනෙක් ඒක බොහොම හරි. මම මයින් අහුවනම් මාත් මේ උත්තරේ. නමුත් අපිට සදාකාලිකව හැමදාම මේ යුග පුරුෂය පහළ වෙන්නේ නැහනේ. හොඳ වංශවන්ත හොඳට ශාස්ත්‍රේ කටපාඩම් කරපු හොඳ ලස්සන පෙනුමක් ඇති සීලවන්ත ප්‍රඥාවන්තයත් පහළ වෙන්නේ. ඒ නිසා අපිට සිද්ධ වුණොත් ඔය සුසුකම් පහම නැහැ. නමුත් මේ හතර විතරක් තියෙනවා. වෙන කෙනෙක් නැතිසා එයාව තමයි දැන් නායකත්වයට ගන්න වෙන්නේ. අන්න එහෙමනම් මේ සුදුසුකම් පහෙන් කොයි එක නැති වුණාට කමක් නැහැ කියලාද ඔබතුමා කියන්න කැමති කියලා. ඒක නම් නැතුව කන මේ හතරනම් තියෙන්න ඕන කියලා ಗುಣ හතරක් ගත්තොත් මොනවද කැමති කියලා. ඉතින් සෝන දන්න කියන එහෙම බෑ. ඉතින් මේ පහම තියෙන්න ඕනේ. ඉතින් බුදුහාමුදුරුවෝ බලපෑම් කරලා කරලා යාර කියාට පස්සේ කියනවා සමනවත් ගෞතමයන් වහන්සේ ලස්සන පෙනුමක් නැති වුණත් වංශවන්ත වෙන්න ඕනේ. ත්‍රිවේද පාරගු වෙන්න ඕනේ. චරිතවන්ත වෙන්න ඕන ප්‍රඥාවන්ත වෙන්න. ඊට පස්සේ බුදුහාම කියන බොහෝම දක්ෂ විදිහට ඔබතුමා ප්‍රශ්නට උත්තර දුන්නා. ඒක ඥානවන්තයි. පිරිසිදුට යන්න බැරි යන්න පුළුවන් තරම් යන්න අවශ්‍ය කරන ලස්සන පෞෂත්වයක් නැති වුණාට මේ හතර තියෙනවා හරි. හැබැයි අපි හිතමු මේ හතරත් නැහැ. තුනකට අපිට සමතුලිතයකට එන්න වෙනවා. හෙට්ටු කරන්න වෙනවා. එහෙම වුණොත් ඔබතුමා කොයි ගුණේද නැති උනට කමක් නැති කියලා කියනවා. ඒතකොට සෝන දන්න කියනවා එහෙම කරන්න බෑ මේ හතර නම් තියෙන්න ඕනේ. බුදුන් කියන නෑ නෑ හැමදාම යුග පුරුෂෝ නෑනේ කෝකද කැමති වෙන්නේ එතකොට කියනවා එහෙමනම් මේ වංශවන්ත නුනේ නැතත් කමක් නැහැ ත්‍රිවේද පාරගු වෙන්න ඕනේ ශීලවන්ත වෙන්න ඕනේ ප්‍රඥාවන්ත වෙන්න එතකොට යත් එක ගිය ගෝලියෝ සේරම බයිනෝ අපේ වංශේ පාවා දුන්නයි කිය. මෙච්චර කාලයක් පවත්වාගෙන ආපකම් මේ පිටවංශ රාජවංශික කෙනෙක් ඉදිරිපිට වන්සේ ඕනේ නැහැ කියලා කිව්වයි කියලා මේ සෝනදන්න කියන කරපණේ ඉන්න අපි මේකත් මම කතා කරන්නේ ශ්‍රමණ භාගවතුන්ට ඕගොල්ලන්ට කතා නැහැ කියන. බුදුරජාණන් කියන ඇත්තටම කියනවනම් ඔබ අයින් කරපු ගුණේ හරීම වටිනවා. එන්න තමයි දීපුත්‍රේ හරි වටිනවා. මමත් මයින් හොන මාත් ඕක තමයි කියන්නේ කියලා හොඳටම සෝනදන්නව ඉතුති කළා මුරුංගත්තේ තියලා අහන ඔය ගුණ තුනෙමුත් එකක් නැත නෑ. මෙන්න මේ දෙක විතරයි තියෙන්නේ කියලා අත්‍යන්ත தත්ත්වයට කරනොත් ඊගාට පාවා දෙන්න කැමති මොන ගුණේද කියලා. සෝණ දන්න කියනවා දැන් නම් ස්වාමීන් වහන්සේ බොහොම අමාරුයි මම ওই කිව්වේ අන්තිම අඩු කරලා ඊට පස්සේ හෙට්ටු කරලා කරලා කරලා බලපෑම් කෙරුවට පස්සේ කියනවා ත්‍රිවිධ පාර ගුණ නැතත් සීලවන්ත වෙන්න ඕන ප්‍රඥාවන්ත වෙන්න ඕන. එතකොට අර ගෝලියෝ තේරම මෙයාට විරුද්ධව කියනවා ඔබතුමා මේ ශ්‍රමණ බවත් ගෞතම ඉදිරියට අපේ තියෙන වටිනාම ගුණ තුනක් පාවා දුන්නායි. ඒ ශ්‍රමණ සෝණ බණ්ඩ දණ්ඩ මේ පෙරමුණ අරගෙන කියනවා අරගොල් නිසද්ද කරනවා. සරුවත්යන්සි බොහෝම ස්තුති කරලා අහනවා මේ ಗುಣ දෙකෙන් කොයි එකද අමතක කරන්න පුළුවන් කියලා. සෝණ දන්න කියනවා ප්‍රඥාවන්තයට ආශානසේ සීල තියෙන සීලවන්තයට ආශානස ප්‍රඥාව තියෙන ප්‍රඥාව නැත්නම් සීල නැහැ සීල නැත්නම් ප්‍රඥාව නැහැ. සීලයට හේතුව ප්‍රඥාව ප්‍රඥාවට හේතුව සීලයි මේ දෙක තමයි ලෝකේ තියෙන අග්‍ර ಗುಣ දෙක. මේකෙන් එකක් අයින් කරන්න බෑ කියන. බොහොම වේගවත් උත්තරයක් දෙනවා. සරුවත්යන්සේ තුන් සැරයක් සාදු කරලා සාදු කියලා අර සෝණ දන්න කීපක නැවත ශ්‍රීමුක දේශනාවක් වශයෙන් සඳහන් කරනවා පඤ්ඤාවත්තාසයන් සීලෝ සීලවන්තස්ස පඤ්ඤා නත්ති සීලං නත්ති පඤ්ඤා සීල සමාධි සීල පඤ්ඤා ලෝකේ අක්කමක්ඛායති කියලා. සෝනදන බහාරියටම හරි සීලේ මිනිය තියෙන මිනිය විතර ප්‍රඥාව තියෙන ප්‍රඥාවන්තය විතරයි සීල තියෙන සද්ලා සීල නැත්නම් ප්‍රඥා නැහැ ප්‍රඥා නැත්නම් සීල නැහැ සීලේ හිතෝ ප්‍රඥාව ප්‍රඥාට හිතෝ සීලයයි සීල ප්‍රඥා කියන දෙක තමයි ලෝකේ අග්‍ර ධර්ම දෙක. නිසා අපි මේ සිල් ලකින්නේ කවුරක් කරවට්ටන්න නෙවෙයි. මේක කාටවත් හංගන්න පුළුවන් දෙයක්වත් නෙවෙයි. දන් දෙන කල නම් හංගතයි. සිල් ලකිනකම් හංගදම්. භාවනා කරන්න ගිය ගමන් සීලේ සම්පූර්ණ ප්‍රඥාවේ ප්‍රතිපක්ෂ මේ මේ ප්‍රතිබිම්බයක් බවටපත් වෙනවා ප්‍රඥාව සීලේ ප්‍රතිබිම්බ බවටපත් වෙනවා නැවත නැවත සලකා බලන්න වෙනවා මේ නිසා මේ පුද්ගලයාගේ ඒ තමන්ගේ සීලය ගැන සලකන පුද්ගලයා එයා යම් රුචි අරුචිකම් වගේක් මේ ලෝකේ අරගෙන ආව නම් ඒවා පාවා දෙන්න ලෑස්ති වෙන්න වෙනවා. මම අහවලා මම අසවල් පෞරුෂත්වය ඇවිස කෙනෙක් කිව්වන ඒ සේරම පාවා දෙන්න වෙනවා ධර්මයේ විපස්සනාවේ අභිවෘද්ධිය සඳහා. ඒක නිසා යම් වෙලාවක භාවනා කරලා හොඳට ඒ නීවරණ ධර්ම යටපත් කරන්න පුළුවන් තත්ත්වයටපත් වෙලා ඒක පැවැත්වීම සඳහා ආනාපාන 11 සාකර දැකීම සඳහා ඉදිරියට කරගෙන කරගෙන යනකොට අපි සංසාරේ පුරාවට අම්මල තාත්තා කියලා දීපු යම් යම් අපේ තියෙන ගති පුරුදු භවගති රුචි අරුචි පෞරුෂත්ව මේ සේරම හැලෙන්න පටන් ගන්නවා ඒ වෙනකොට ඒ පුද්ගලයා නැවත උපන් කෙනෙක් බවට පත් වෙන්න කැමති නැත්නම් වැඩෙන උරගේකේ වැටෙන හැව වාගේ. ඌ වැඩෙන්න වැඩෙන්න හැව හරින්න ලෑස්ති නැත්තම් පරණ හැවම Tamange බාධාවක් වඩටපත් වෙනවා. මගේ භාවනා ජීවිතේ මම ගිහිව ඉන්න කාලේ මම ඉතින් බොහොම කනගාටු වෙන නමුත් ප්‍රකාශ කරනවා මේක ගිහිව ඉඳගෙන කරන්න බෑ බෑ බෑ බෑ බෑමයි කියලා මට හිතුණා. හැබැයි කවුටක් කිව්වට කවුරුත් පිළිගන්නේ නැහැ. ඒගොල්ලෝ කියන්නේ ඇයි බැරි? මේ ඒක බැලියපත් කාගෙන අයියා මල්ලි වාගේ ඉඳගෙන මොකද කරන්න බෑ. මහා කැම්බිරිල්ලක් තියෙන්නේ ඔකේ මේ අහල පහල ඉන්න කට්ටියගේ චරිචුරු වහන්න ගියා. ගමනක් යන්න බෑ දෙන්නේ එක බැරි එක තමයි ඒක වෙලගේ තීන්දුව කරන්නේ. පුළුවන් එකට අරගෙනත් යන්න පුළුවන් බැරි එක කියනවා අනේ අරක නෑ මේක නෑ ඉතින් ඔක්කොටම සිද්ධ වෙනවා බැරි එක ගැන කල්පනා කරලා පස්සේ හිමීට හිමීට යන්න. මචං සර්වඥයන්සේ උත්තර දෙකක් දීලා තියෙනවා. ඒ පසු කාලින එක ගැන අර්ථකථන වලට ගිහිල්ලා තියෙනවා. ලෝකයේ හැම සතෙකුටම අන් දෙකක් තියෙනවා. අංග උගේ ආයේ ශක්තිමත් දෙයක්. එංග තනි අංග තියෙන එකම සතා තමයි රයිනෝසිරස්. කංග වේනවා. ඒ යෝගාවචරයක් කංග වෙන්නේ කොහොමද වෙන්නේ කියලා තියෙනවා දෙවෙනි අඟක් බලාපොරොත්තු වෙන්න එපා කිය. සබාවනා ජීවිතේ බැත්තට පස්සේ අපි ප්‍රිය කරන මනාප කරන ගති පුරුදු අම්මලා නංගිලා මල්ලිලා අයියලා අක්කලා ජාතිය රට සේරම පාවා දෙන්න බැරි නම් කවදාකවත් ඉදිරි ගමනක් බලාපොරොත්තු වෙන්න එපා මේකෙන් ඒගොල්ලන්ට අහිතක් අමනාපයක් කරන එක නැති නෙවෙයි භාවනා කරන පොළොට ඒගොල්ලෝ ගේන්න එපා භාවනා කරනකොට මම දැන් මෙතන මේ අඟ දෙක වුච්ච ගමන් ඉතින් ඉවරයි කග්ගවිසාන සූත්‍රයේ ගාසා 38ක් තියෙනවා හැම ගාතාවම ඉවර කරන්නේ ඒකෝචරේ කග්ග විසාන කප්පෝ. කංග වේනගේ තනියඟ වගේ තනියම හැසිරියන් කිය. ඒකේ අටුවාවේ සඳහන් කරලා තියෙනවා ස්ත්‍රියාවගේ අතේ වලල්ලක් තියෙනවා නම් ඒක අතට අලංකාරයක්. වලලු දෙක වෙච්ච ගමන් සලම් බලන් ගන්න පටන් ගන්නවා කියලා තියෙනවා. තනි වලල්ල තියෙන සක්කල් ගෝසානයි. ඒක නිසා තනියා බ්‍රහ්මයා වගේ දෙන්න දෙයියෝ වගේ තුන ගම වගේ හතර කෝලාහලයක් කියලා තියෙනවා. යෝගාවචරයේ දෙන්නේ එකතන ඉන්නවා දැකපු ගමන් මම දන්නවා කිරි කලයක් දෝලා ගොම කඳුලක් දාගන්න හදන්නේ කියලා. අමාරුයි තනියම ඉන්න අමාරුයි මොකද හේතුව මේ උදේට good morning කිව්වේ නැත්නම් හැන්දෑවට good evening කිව්වේ නැත්නම් ටිකක් පාළුයි පාළුයි වගේ. මේ ඉන්නේ කරන්න නෙවෙයි. මේ උදේට තෙරුවන් සරණයි හැන්දට තෙරුවන් සරණයි මෝර්නින් ඊවිනින් කතා නැහැ. කිසිම ඇසුරක් කෙරුවොත් වෙන්නේ මොකක්ද අර හදාගත්ත නීවරණ නැති පරිසරයේට ආය නීවරණ ගොඩක් වයි. ඒක නිසා නීවරණ නැති හිතක් හදලා දෙන එක නම් දුච්චරිත නැති කෙනෙකුට ඒක දවස් 3න් 4න් කරලා දෙන්න පුළුවන්. නමුත් කිසිම කෙනෙකුට තේරෙන්නේ නැහැ මේක පවත්තන හැටි. අර පෑදී දිහට බොරදී දාගන්න. අනාකූල ප්‍රවාහය ආකූල කරගන්න. මේ අර ගෙනාපු ජම්ම ගති නිසා තමයි. ඉතින් මේවා తాවකාලිකව හෝ පැත්තකට දාන ක්‍රමයක් තමයි මහසිසාඩු ඇති කළ තියෙන මේ දවස් 10 භාවනා ක්‍රමය. දවස් 7 භාවනා ක්‍රමය ඒ කාලෙදී තම නන්නාඳුන පරිසරයකට ගිහිලා නන්නාඳුන පිරිසක් එක්ක අලුත් ඉපදිච්ච ළමෙක් වාගේ අලුත් භාෂාවක් ඉගෙන ගන්න උත්සාහ කරන කෙනෙක් වගේ සියල්ලෙන්ම තොරව යන්න පටන් අරගත්තොත් අර ඇති කරගත්ත නීවරණතොර තත්වය යම් පමණකට පවත්වන්න පුළුවන් ඒක බරපතලයි ඒ මොකද සරුවචනන්සේ සඳහන් කළා තියෙනවා උට්ටාන සම්පදා සහ ආරක්ක සම්පදා කියලා සම්පatti දෙකක් සල්ලි උපේන එක එක කලාවක් උපේන සන මුදල අර පරිමැස්තුන් වියදම් කරනවා ආරක්ෂා කර ගන්නවා කියන එක අද දෙවනි කලාව ඉස්සර ලෝකයා ඉතාලම යන්තම් හම්බ කෙරුවේ නමුත් අර පරිමැස්මදී 100 200ක් උත්සාහවන්ත කරා අද මහා කාබාසිනියා ලෝකයක් තියෙනවා හම්බු කරන එකේ කෙලෝරක් නැහැ. වියදම් කරන කිසිම චාරයක් නැහැ. මේකට කියන්නේ පාරිභෝගිකත්වය කිය. සහ ගහනවා. මහ පොළොව විස වෙනවා. ඒ වගේ තමයි කොච්චර නීවරණතර තත්වයක් ඇති කරගත්තත් ඒක රැක ගන්න දන්නේ නැත්තම් බුදුන්වත් උදව් කරන්න බෑ. ඒකට ඇති වෙන தত্ত্ব තමයි අපි භාවනා මධ්‍යස්ථාන හදලා තියෙන්නේ. සියලු පහසුකම් ඔක්කොම හරි ගසලා දීලා කියනවා. මෙන්න මෙහෙම මේ චිත්ත ප්‍රවෘත්තිය తాවකාලිකව නීවරණයෙන් තොරව තියාගන්න පුළුවන්. ඒක දිගට පැවැත්වීම සඳහා ක්‍රම සහ විදි Taman දැනගන්න. මේ දුෂ්චරිතයෙන් තොර ජීවිතය කියන එකත් වගේම මම දැකලා තියෙන්නේ මෙතනදී Tamanගේ සියලු රුචි අරුචිකම් සියලු ගති ලකුණු ධර්මේ නාමේ එහෙම නැත්නම් තිසරණ නාමයෙන් පාවා දෙන්න වෙනවා ටික ටික ටික ටික ටික ටික. හයියෙන් කරන්න යන්නත් එපා. එතකොට අපිට දරා ගන්න බෑ. මේව හැලෙන්න හැරෙනකොට සතෙකුගේ හැව හලන්න වගේ හැලෙන්න අරින්න ඕන. ඒක බොහෝ විට චරිත ලක්ෂණ සකස් කිරීම තුළින් කෙරෙනවා. සමහර වෙලාවට මේ සතුම් මැරීම හොරකම් කිරීම කාම මිත්‍යාචාරය වගේ දේවල් නෙවෙයි විශේෂයෙන්ම බලපාන්නේ මෙතන බොරු කේලම් හිස් වචන පරුස වචන. වචනේමයි මේ භාවනාව කඩාගන්නේ. වචනේමයි මේ භාවනාව කඩාගන්නේ. ඒ නිසා ඇති කරගත්ත සමාධිය, ඇති කරගත්ත නීවරණයන්ගෙන් තොර తত্ত্বය රකින්න එක කුට්ටාන සම්පදාව නෙමෙයි ආරක්ෂ සම්පදාව. ඒ යති මේ අතෝ හරි දුර්වලයි. ඇත්තම අර උට්ටාන සම්පදාව අතින් සෑහෙන ලකුණු ලබනවා. හරි ආසාවෙන් මේක උපදිනවා. ඉපදුවාට මොකද? කිරි කලයයි ගොම කඳුලයි. ඒ තනියෙම ඉඳගෙන මේක අරස කරන දණිය. ඒක නිසා හිතා ගන්න තියෙනවා අපිට ඇත්තටම පස්ම බැලුම් බැලලා ඉපදුනා වගේ මේ හම්බෙච්ච භවයේ අපිට ගොඩාක් සම්පත්‍ය හැපිලා තියෙනවා. නමුත් ඒවා ටිකට පවත්වාගෙන යෑමේදී අපේ තියෙන අඩුපාඩුකම් ඒක ඇත්තටම කියනවා කෙලස් කියනුවට තමයි. නමුත් ඒවට ඉතාමත්ම බයපක්ෂව හැසිරෙන්න උත්සාහ කෙරුවොත් අපිට ක්‍රම සාවිදි රාශියක් ඉගෙන ගන්න වෙනවා. මේ උපේ උපදී අරස කරගන්න. අද අපි ඉන්නේ දෙවෙනි දවසේ තුන්වෙනි දවසේ වෙනකොට අනිවාර්යයෙන් මතක තියාගන්න ඉන්න පරියන්ක ඉන්න භාවනා වැඩපිළිවෙලේ ಗುಣ Tamanට තේරෙන්න පටන් ගන්නවා. ඒ ಗುಣ ටික දිගට පවතින නම් මේ කය වචන හිත කියන මේ ත්‍රිවිධ ద్వාරය ආරක්ෂා කරගනින්න. ගොක් වැඩගත් වෙනවා. නමුත් ඒ වෙනුවට භාවනා හරියේ නැත්තම් කතාවට පෙළඹුණොත් එහෙම එකම කණ්ඩායම නිසා ඉතී නිකන් ඉනකොට පැත්තකලා පොතක් බල බල ඉන්නේ. එහෙම නැත්නම් කවුරුත් එක්ක හම්බෙච්චාම කතා කරගෙන ඉන්න ගියාම කොච්චර හානියක්ද වෙන්නේ කියලා කියන්න දන්නේ. ඒ බුරුමින්න කාලේ මට මතකයි. ඒ ස්වාමීන් වහන්සේ දකින්න අපි පිටරට වලින් ආපු කට්ටිය නිසා එක එකන දැකපුවම සමහර වෙලාවට ආඳුන ගන්න ගතියක් තියෙනවා. කිසිසේත් මගේ කරන්නේ භාවනා මධ්‍යස්ථානවලදී. බැරිම තැනේ ස්වාමීන් වහන්සේ කියනවා තේරෙනවා නම් මම මම කියන්නේ තේරුම් ගන්න කියන්නේ පරියංගයට යන්න ඉස්සලා විනාඩි 5ක් උනන්දුවෙන් කවුරුත් එක්ක කතා කරගෙන ගිහලා වාඩි වෙන්නේ කියලා කියනවා. අඩු ගානේ වාඩි වුණාට පස්සේ විනාඩි 10ක් අර කතා කරපු එක පිළිබඳව හිත කතා කරනවා. අනේ මං අරක කිව්ව වෙනකොට මේක කිව්වනම් හොඳයි නේ. අරේ මට වැරදුනා මේක කෙරුවා. අර ගියපු එක පිළිබඳ කමෙන්ටරි කියන්න පටන් ගන්නවා. ඒ නිසා මතක් කරනවා භාවනා කරන යනකොට කතාව වස වාගේ පුළුවන්තරම් පරිස්සම් වෙන නිසා නීවරණතර හිතක් දැකපු කෙනාට බරපතල වගකීමක් එනවා. කාය දුස්චර්ත, වචී දුස්චර්ත, මනෝ දුස්චර්ත නැතුව ලැබපු දේ අරස කරන මොකද මේ ශාසනයේ තියෙන අන්‍ය මනුස්සයගේ පපුවේ තමයි. එයා තමන්ගේ පුද්ගලික දෙයක් විදිහට නෙවෙයි මට මේ ශාසනික මෙහෙවරක් කරන්න වෙනවා කියලා පුළුවන් තරම් ආරස්සා වෙලා චරිතවත්ව චරිතවත්ව කියලා කියන්නේ ඇති කරගත්ත මේ පිරිසුදු ප්‍රවාහය කලවම් කරගන්න තු යන්න නම් සෑහෙන සංසාර පුරුද්දක් තියෙනවා. ඒක නිසා නොදන්නම තැනකට ගිහිල්ලා භාවනා කරන්න පටන් අරගත්තොත් හරි ලේසි. කවුරක්වත් දන්නේ අඳුරන්නේ නැහැ. ගොළුෙක් වාගේ බීරෙක් වාගේ බිම් බලාගෙන වැඩ කරන යන්නේ කිව්වොත් මේක අරස කරන්න පුළුවන්. ඒක නිසා ඇත්තටම කියනවා ධර්මයෙන් අපිට සෑහෙන අනුග්‍රහයක් කරනවා. අපි ඒ අනුග්‍රහයට සමපාදව අපි ධර්මයේ කෙරෙහි ඇති ධර්ම ගෞරවය අඩුකම තමයි තියෙන්නේ. මම මේ බුරුමේ ඉන්න කාලේ සෑහෙන්න බැනුම් ඇහුවා. ප්‍රසිද්ධ සෙනග ඉදිරි ඉදිරියට මට බුරුම ස්වාමීන් වහන්සේ බැන්න මේ භාවනා කරන ගෑනු කෙනෙක් ඉතිනේ මේ මේ සංවරේ නැහැ. මහලුකොට භික්ෂුවක් යණ යන තැන ඇස් කරකව කරකව බලනවා. මම දැකලා තියෙනවා මේ කෙනෙක් එක්ක කතා කර කර ඉන්නවා කියලා කවදාක නොදැක නෙමෙයි කතා කරන්නේ. හරියටම දැකලා තියෙනවා. මම දැනගත්තා මේ තරහට නෙමෙයි කියන්නේ. මම මේ හැතම දහස් ගණක් ගෙවන්න මෙතෙන්ට ආවේ. ඒ සමාජකම් ඇසුරු කරන්න නෙමෙයි මේ කියන දේ අරගෙන මම කටුත්තර බඳින්න ගියෙත් නෑ. කරබන දවසක් නෙමෙයි දෙකක් නෙමෙයි තුනක් නෙමෙයි හැමදම බැන්නා. මේ භාවනාව මෙච්චර දීදී දිනු කරගන්න බැරි මේ කතා වැඩි නිසා කියලා. ඒක නිසා ඒ ගුරුුරු නිකන් අනවශ්‍ය නීති ක්‍රියාත්මක කරන්න හදනව නෙවෙයි. මේ භාවනා හරියන්නේ බොහෝමත්ම කලාතුරකින්. ඒ හරියන කෙනා හරියන්ට ඉස්තරට වැඩිය හරි ගියාට පස්සේ තැම්පත් වෙනවා. අපේ ජාතක කතාවක තියෙනවා රජ්ජුරුවෝ ඒ පියා මැරුණාට පස්සේ පුතා ගෙන්නනවා රාජමාලිගාවට සීතු තනතුරු දෙන්න. රජුර සීමේතුරු කවුලෙන් බලාන ඉන්නවා ඉලන්දාරියා අරහෙන් පැනගෙන මෙහෙන් පැනගෙන දුවගෙන රෙද්ද කොනක් උස්සගෙන දුවගෙන එනවා රාජමාලිගාවට. ආවට පස්සේ නතර කරලා මාලිගාවේ රාජසභාවට කැඳුලා කියනවා ඔබතුමාගේ පියා බොම අපිට උදව් කරපු කෙනෙක් හිටපු සිටුතුමෙක් ඉතින් ඔබතුමා තමයි ඒකේ බුදලේ උරුමකාරයා ඒ නිසා අපි රාජසභාවෙන් ඔබතුමා ඒ ඒ සිටුතන්ටපත් කරනවා. ඉතින් මෙයා බොම රජුරවන්න දීර්ඝායුව කියලා වැඳලා යනකොට බොහෝම තැම්පත්තු. යන හැටි රජුරෝ දකිනවා. දැක්කම පස්සේ රජුරෝ මියා කඩ සිටු තනතර තිබු ගම මේක ඇඳලා ඉන්න හැටි කියලා රජුරන්ට කේන්තියක්. වහම කැඳුන. කනෝම දැන් එනකොට රිද්ද ගොනක් උසන උඩින් පැන පැනගෙන මෙතෙන් නාව දැන් යනකොට මොකද මේ මෙච්චර මේ tempat වෙන්නේ එනකොට ආවේ රටවැසියෙක් දෙවන්නන්ස ගියේ සිටුවරේ කිව්වා. නිල කම්බුණාට පස්සේ අර වගේ බෑ. අනිත් වගේ යම් වෙලාවක භවනාය යම් කිදියට Tamanට ඒ නීවරණයෙන් තොර තත්වයක් ඇති වුණා නම් ඒක නැවත නැවත පහළ වීම සඳහා ඒ தත්වය ඇතිවීම සඳහා සමාධිසච නිමිත්තක් ගහයි යෝති කියලා. ඇතිවිච්ච සමාධිය යම් ආකාරයකට යම් විදියකට යම් වෙලාවක යම් දිහාවකට ඇරලා යම් වෙලාවක වාඩි වුණා නම් ඒ විදියටම නැවත නැවත කරලා ඒ සමාධිය අපි උපයන්න ඕනේ යාප්පු වෙලා. ඒ සඳහා තමයි අපිට ක්‍රම සහ විද්‍ය අවශ්‍ය නේ ඒක කවදාකවත් ਸਰුවචනන්සෙන් අහන්න යන්න එපා ਸਰුවචනන්සේ යුවා කියලා දෙන්න නෙවෙයි බුදු උනේ ඒක අපේ සාමාන්‍ය බුද්ධියට යන්න මේ ළඟදි මට හොඳ නිදර්ශනයක් මතුණා ඒකෙදී අපි දන්නවා පිටරට ඉන්නව නම් බොහොම ආසන්නයි ඒ උත්තරේ හැම කෙනෙක්ම වාහනයක් කෙලවන්න ඕනේ පිටරට ඉන්න කට්ටිය හැම කෙනෙකුට ගන්න යනවා මොකද මේ වගේ මේ රටවල වගේ පොදු වාහන පාසුකම් ඇත්තේ නැහැ. ගමන් පාසුකම් තමන්ගේ වාහනේ තියාගන්න. ඒ වාහනේ ගන්න කියලා ලයිසන් එක ගන්නකොට එයාට මේ ෆස්ට් ගියර් එක සෙකන්ඩ් ගියර් එක ආදි වශයෙන් ඒවා ටික ඉගෙනගෙන සෑහෙන දක්ෂකමක් ඇති වෙනවා. නමුත් කවම කවදාකවත් කන්දක් අද්දනකොට කොච්චරක් දුරට සෙකන්ඩ් ගියර් එක දාන්න ඕනද ඊට පස්සේ කොච්චරක් ගියාට පස්සේ ෆස්ට් එකට බස්සන්න ඕනද කියලා කිසිම දවසක කිසිම පොතක ලියලා නැහැ. ඒක තේරුම් ගන්න ඕනේ බස් වාහනේ බරයි කන්දේ හැල්මයි එන්ජින් එකේ කැපැසිටි එකයි දැනගෙන බර ගියරයකට කොතෙන්දිද දාන්න ඕනේ කියන එක හැප්පි ළමයි ඉගෙන ගන්න ඕනේ. අවශ්‍ය ගියරයකට දැම්ම නැත්නම් ඉග්නිෂන් ගන්න. ඊට කලින් දැම්මොත් බර ගියරයකට පෙට්‍රල් පිච්චෙනවා. ඒ හරි තැනට යනකම් වාහනේ ගිහිල්ලා වැඩි තෙල් ටිකක් දීලා එන්ජින් එක කඩලා නියුට්‍රල් එකට දාලා බරගීරයකට දාගත්තට පස්සේ ඇතුලේ ඉන්න මගේ ඉන්න තේරෙන්න ගැස්සිල්ලක් ආවොත් ඩ්‍රයිවිං හරියන්නේ ඇතුලේ ඉන්න පිරිසට තේරෙන්නේ නැති වෙනකොට බරගීරයකට දාගන්නවයි කියලා කියන්නේ ඒ කන්දම කීප වතාවක් නැගලා ඇති වෙන අත්දැකීම. ඒක බොහොම වැදගත්. බොහොම සියුම් දෙයක්. නමුත් කිසිම ඉංජිනේරු විද්‍යාවක ඕක උගන්වන්නේ නැහැ. කිසිම ඩ්‍රයිවිං පන්තිකේ ඕක උගන්වන්නේ නැහැ. උගන්වන්න බෑ. ඕක උගන්වන්න තියෙන හැප්පිලාම තමයි. ඊටාම වැදගත් දෙයක්. නමුත් ලෝකේ කිසිම පාඩමක් උගන්වන්න බෑ. ඒ වගේ මේ භාවනා කරගෙන යනකොට Tamante පොත හරි ගියාට පස්සේ අන්තම් යාගෙන එනකොට ඒ බය දැනගන්න ඕනේ මේ Taman ඇලි ගලි වාසය කරන කට්ටියකින් පොඩ්ඩක් ඈත් වෙලා. ඒ කට්ටියට ඉගි නොවන විදිහට ජාම බේර ගන්න හැටි. ඒක බුදුහාමතුරු පොත්වල ලියලා නැහැ. ජාතකවල මොනකක්ද? ඒක සූත්‍රවලත් නැහැ. ඒකට අපි කියන්නේ සිංහලෙන් කියන්නේ ගැලවිඥාව කියලා. ඊගල විඥාව හැම මිනිසෙක් ගාම තියෙන. ක්‍රියාත්මක කරන තමයි අඩුපාඩුකම් තියෙන්නේ. ඉතින් මේකේ පොඩි ඉඟියක් තියෙනවා මෙතන. ඒ නීවරණ ධර්ම නැවත නැවත බලපානවා නම් Tamanගේ ත්‍රිවිධ දුෂ්චරිතයන් වල පොඩි පොඩි අඩුපාඩුකම් තියෙනවා. නැති කෙනෙක් නම් ඇත්තෙම නැහැ. බරපතල දේවල් වුණොත් කාටවත් යන්නත් බෑ. ඒ නිසා මේව නැවත සලකා බලමින් අලුත් කරමින් යන්න නම් බුද්ධ ධර්ම සංඝ කෙරෙහි ඇති සද්ධාව, කුසල ඡන්දය, සිවිය කපාන, හැම කපාන, මස් කපාගෙන, නහර කපාන, ඇට කපාන, ඇට මිදුළු දක්වම යනවා. ඊට පස්සේ තමයි අපිට ධර්මේ නාමේ යම් යම් රුචර්ස්කන් ටිකක් පාවා දීලා යම් යම් වද වේදනා ටිකක් විඳින්මින් යම් යම් ඉවසා දරා ගැනීම ටිකක් කරමින් යම් යම් ප්‍රතිශක්ති වඩා ගැනීම මේක යන්න පුළුවන්. ඒක නිසා පුරුෂ ධම්ම සාරති ගුණයක් අපි ශරුවචනාංශයේ ළඟ ජේතවනාරාමේ නොහිටියට අපි අවුරුදු 2600ක් පහුණාට හැතම දහස් ගානකින් කරටි වලල්ලේ මේ පිටේ හිටියට භාවනා යනකොට අම්බර වුණා. දුස්චරිත හෝ චරිත හැදිලක් හැදෙනවා. බුදුහමරගේ තියෙන පුරුෂ ධම්ම සාර්ථි ගුණේ ධර්මයේ තුල ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා අපි ඒකට ඉතාමත්ම සාදරව මේ සතිය වැඩිවීමට මේ සමාධිය වැඩිවීමට යම් යම් ආකාරයක කැපකිරීම කරන්න වෙනවනම් අන්නේ කැපකිරීම කරගෙන යනකොට Tamante සාසනික සම්පත්තියක් හිතට වැටෙන්න පටන් ගන්නවා මම මේ දේවල් කරන්නේ ලාභය සත්කාරය ප්‍රයෝජනයක් සඳහා නෙවෙයි බුද්ධ ආදී උතුම්යන් වහන්සේලා ගිනිච්ච ආර්ය වංශ ප්‍රතිපදාව හැටියට උන්වහන්සේලා කැප වෙන්න අප වෙන්න වෙනස් වෙන්න ලෑස්ති වුණා. අන්න ඒ වෙලාවේ අවශ්‍ය යැපවීම කැපවීම නොවුනොත් ඒ ගමන ඇන හිටින එකට දෙවන්නේක් බලපාන්නේ නැහැ. හැබැයි මම ඒ පිළිගන්නවා මේ මේ විදිහටයි අප වෙන්නේ මේ විදිහටයි කැප වෙන්නේ කියලා තමන්ගෙම සොයම්බූ ඥාණයටමත් පහළ වෙනව නෙවෙයි. හැප්පිලා හැප්පිලා හැප්පිලා හැප්පිලා හරියට බරක් අරගෙන වාහනයක් කන්දේ යනකොට නැත්තම් පල්ලමක යනකොට කොයි ගියර් එකෙන් කොයි ගියර් එකට මාරු කරන්න ඕනද කොහොමද කරන්නේ පිළිසතර නොදැනෙන්න කියන එක පොතකින් ඉගෙනගෙන නෙවෙයි කරන්නේ ඩ්‍රයිවිං වලින්ම ඉගෙන ගන්න. ඉතින් ඒ නිසා ඒකට මේ චරිතවත් බුද්ධයන් ඇසුරු කරන එක ඊට වැඩි ඉස්සරහට ගිය කට්ටියගේ හොඳ ඒ කම්පන වේගත් එක්ක ඉන්න එක සුතමේ ඥාන තියෙන එක පහුගේ වෙච්ච වැරදි ටික මේ සේරම කලවම් වෙලා ඕනේ මේක ඉස්සරහට යන්න. ඒ නිසා භාවනා කරගෙන යනකොට විශේෂයෙන්ම මේ වගේ එක දිගට ඉදලා භාවනා කරන යනකොට හැම වෙලාවෙම සාදරව බලාගෙන ඉන්න ඕනේ මේ සති සමාධි දෙක වර්ධනය වීම සඳහා මොන මොන ආකාරයෙන් Taman නිහතමානී වෙන්න ඕනද කියලා. මොන මොන ආකාරයෙන් Taman සුඛනම් මේ භාවයටපත් වෙන්න ඕනද කියලා. මේක සාමාන්‍යයෙන් අර සෙන් බුද්ධ학මේ උගන්වන්නේ යෝගාවචරයාගේ හිත වතුර වගේ වෙන්න ඕනේ වක් කරන භාජනේ හැඩේ ගන්න එකයි තියෙන්නේ. වතුර කවදාකවත් කියන්නේ මට මේ જાති ආසනයක් දෙන්නයි කියලා. වතුර වක් කෙරුවා නම් වක් කරපු වාජනේ හැඩේ ගන්නවා. නිසා යෝගාචර කද්දාකවත් නෑ අයිතිවාසිකම් සඳහා සටන් කිරීම. යෝගාචර කද්දාකවත් නෑ මොනම දෙයකට චෝදනාවක් තමයි බලන මේකට මට හැඩ ගැහෙන්න බැරිද කියලා. අන්නේ හැකියාව තියෙන වැඩිම තියෙන සතා තමයි සත්මනුස්සය කියලා කියන්නේ. වෙන කිසිම සතෙකුට හැඩ ගැහෙන්න බෑ යාට සහජ ආසය කියලා එකක් තියෙනවා. ජම්ම ගතිය. මනුස්සයාට පුළුවන්. එයිසා ස්ත්‍රී වේවා පුරුෂ වේවා පැවිදි වේවා උපවිදි වේවා සත්‍ය සමාධිය දෙක දිනු කර ගැනීම සඳහා මම මොන විදිහට හැඩ ගැහෙන්න ඕනද කියන එක කිසිම කෙනෙකුට 100%ක් නැහැ. නමුත් ඒ සඳහා විශාල කැපකිරීමක් තමයි අපි මේ කරගෙන යන්නේ. ඒ කියන්නේ මේ විශාල ඥාති පිරිසක් අතහැරලා වස්තු පිරිසක් අතහැරලා මේ පොදු භූමියකටපත් වෙලා කරගෙන යන්නේ. ඒක එදා ඉඳලා මේ 2600ක් පැවතිච්ච ශාසනයක අපි වැඩ කරගෙන යන්නේ. අපි ඇත්තටම කරන්නේ බොහොම පොඩි කැපකිරීම් වගේක්. ඉතින් මේ විතර බණ අහනකොට මෙයාට භාවනාව කෙරීගෙන යනකොට නැවත නැවත කියනකොට Taman තුලම ඒ සඳහා ඇති ක්‍රම සහ විදි පහළ වෙන්න ඕනේ. එසේ පහළ වීමට මේ බණ හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් අදට නිමෙ ධර්ම දේශනාව මම මෙතනින් නැතර කරනවා සීල දිනාටම සනසීමු දා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. පැයකුත් විනාඩි 30කට වැඩි කාලයක් අපි අරගෙන තිනවා ධර්ම දේශනාව සඳහා පමණක් ඉතින් සම්ප්‍රදාන කුල මම කැමැති විමසන්න මේ කියපු ධර්ම දේශනා මත හෝ නැත්නම් ඊට අදාළ ධර්ම කාරණා මත ප්‍රශ්න හෝ ප්‍රකාශන තියෙනවා නම් අපි දවසේ වැඩ කටයුතු නිම කරන්න කලින් ඒ ඉදිරිපත් කරන්නයි කියලා මම කරුණාවෙන් ඉල්ලා සිටිනවා එහෙම නැත්නම් අපි <coughs> පේන පේන කාටත් පින්පැමිණි වීමේ ඥාතීන් ශීපත් කිරීමෙන් සහ අපි අපේ પરමාත් ශීපත් කර ගැනීම ඍජු කර ගැනීම දවසේ වැඩ කටයුතු නිම කරමු කියලාම යෝජනා කරනවා